දැන් අපි මෙහෙම කිව්වොත් අපේ මහත්තයා දැන් අපි අද දවසේදී රැවටිලා තියෙන්නේ කෙලෙස් වල කෘත්‍ය ටිකට. අපි කෙලෙස් ගැන කතා කරනවා ආස්ව ඕග යෝග ග්‍රන්ථ නීවරණ උපාදාන මේ ආසය අනුසය කියලා කෙලෙස් ගැන අපි කතා කරනවා. අපි ඒව වචන හොඳට දන්නවා කටපාඩමින් කියන්නත් පුළුවන් ඒ අපිට වැරදුණු තැනක් තියෙනවා අපි අපේ ජීවිතයෙන් මේ කෙලෙස් හඳුනන්නේ එතන තියෙන ප්‍රශ්නේ උපාදාන කිව්වට ආශ්‍රව ඕග යෝග ග්‍රන්ථ කියන වචන ටික කිව්වා කියලා අපි කෙලෙස් දන්නවා නෙමෙයි අපි උදාහරණයක් හැටියට කිව්වොත් දැන් මම ඔබතුමන්ලා දැන් දවල් ගෙදර ඉඳලා අපි කියමු දැන් මම හිතන්නේ මේ ඉන්නේ ඊළඟරත් මහත්තයා ගෙදරනේ. එහෙමයි ආපහු. අපි කියමු දැන් ගාමිණී මහත්තයා ගෙදර ඉඳලා හවස දැන් උතෙන්ට ආවා. එහෙමයි. දැන් ආවහම ගාමිණී මහත්තයා ආපහු ගෙදර සිහි කරනවා. සිහි කරනකොට ඇත්තටම gedara තියෙනවා කියලා තේරෙනවා. තේරෙනකොට අපි හිතාගෙන ඇත්තටම තියෙන gedara තේරෙනවා තමයි, පේනවා තමයි, දැනෙනවා තමයි කියලා යන්නේ. නමුත් අපි දැනගන්න ඕන කෙලෙස් තුල ස්වභාවය කෙලෙස් කියලා කියන්නේ කෙලෙස් බව පෙන්වන්නේ ඒ කියන්නේ තමා තුල උපදින ධර්මය තමාම සිහි කරන දේ තමා තුලමයි මේ පහළ වෙන්නේ කියලා නොපෙන්වන ගතියම තමයි අවිද්‍යාව කියන්නේ. ඊට පස්සේ බහැර බහැර තියෙන දෙයක් කියලා පෙන්වන ගති ටිකටයි ආශ්‍රව කියලා කියන කාමාශ්‍රව කියලා කියන බහැර තියෙනවා කියලා පෙන්වන ගතියට. ඊට පස්සේ ඕග කියලා කියන්නේ තමාගේ මනස තුලම උපදින අරමුණක් කියලා පෙන්වන්න නැතුව බාහිරයටම මනස ඇදෙන ස්වභාවය තමයි ඕග කියලා කියන්නේ. යෝග කියලා කියන්නේ නෑ එහෙ එහෙම එකක් තියනවා කියන මට්ටමේමයි හැඟීමක් යෙදිලා තියෙන්නේ ඕකේ. එතකොට ඔය කෙලෙස් ටිකේ කෘත්‍ය ටික හඳුනන්නේ නැති හින්දායි අපි මේ ඇත්තටම මේ gedara තියෙනවනේ කියලා හිතාගෙන තියෙන්නේ. බැරි වෙලා මේ පහළ වෙන දේ විතරකයක් නේ මා මම තමා තුලම හටගෙන නැති වෙනවනේ කියන තැනකින් ආවනම් අපිට භාවනා කරන්න කියලා කේස් නැති කරන්න කියලා එකක් නැහැ. අපි කියමු gedara කියලා සිහි කරන එකේ නෙමෙයි දෝෂේ රහතන් වහන්සේලා සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට ඒක ඇති වෙන gati ටිකටයි කෙලස් කියන්නේ. දැන් ඔබතුමන්ලා gedara කියලා සිහි කරනකොට තමා තුලම උපන්න විතරකයක් සිහි කරගත්ත විතරකයක් කියන එක පේන්නේත් නැහැ. බැහැර එහෙම දෙයක් තියෙනවමයි එහෙමයි ඉන්නවමයි කියන gati ටිකක් ඉඳලා තියෙනවා. ওই gati ටිකට තමයි ඕග කියලා කියන්නේ. ඕග කියන්නේ ගහගෙන යන බැහැරමයි. යෝග කියන්නේ බාහිරටම යදවන්නේ. ග්‍රන්ථ කියන්නේ බාහිර තියෙන දෙයක් ඇටියටමයි ගෙතෙන්නේ. එතකොට මේ දැඩිවම නෑ එහෙම එකක් තියෙනවමයි කියලා අහුවලා තියෙන දැඩිව කාමෝපාදාන කියන්නේ නෑ එහෙම එකක් තියෙනවමයි කියලා. දැන් රහතන් වහන්සේ නමකුත් gedara සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට උන්වහන්සේ දන්නවා මේ සිහි කරනවා කියන එක තමන්මයි කරන්නේ. තමා තුළ මේ විතර්කේ හටගෙන නැති ආපහු බාහිර ධාතුනානත්තේ ගැටුනහම මෙහෙම සංඥාවක් පහළ වෙනවා මිසක දැන් එහෙම දෙයක් ඉපදිලා තියෙනවා නෙමෙයි. දැන් තියෙනවා නෙමෙයි. කියන තැනකින් ආධ්‍යාත්මික ධර්මයේ උපන්න එකේ නැතිවීමක් දකිනවා. ඒ කියන්නේ අවිද්‍යාව නැහැ. තමා තුළ පහළ වෙන දේ තමා තුළ පහළ වෙනවා කියලා නොපෙන්වන ගතිය නැහැ. එතන පෙන්වනවා. එතකොට බාහිර එහෙම දෙයක් තියෙනවා ඉන්නවමයි කියලා එහෙම ඇදෙන පෙන්නන අපිට තියෙන මේ gati ටික නැහැ. උන්වහන්සේට හොඳට සිහියතේ වේදර කියලා අපි ලෝකයා සිහි කරන සංඥාව සිහි කරන්න පුළුවන් හොඳට දන්නවා තමන්ගේ මනස තුලමයි මේ ධර්මය උපන්නේ නැති වෙනකොට නැති වෙනවා කියලා දන්නවා. ආපහු දන්නවා බාහිරට අපි ගියාම ගියා කියලා කියන්නේ ධාතු නානත්වය ගන්නවා අර ලිද්දට එබුණාම ඡායාව පේනවා නැත්තම් නිර්ගොධියා බලනකොට හැදිලා ජලය වගේ පේනවා වගේ. ආයෙත් මේ ධාතුනානත්වය නිසා අපි ගේ කියන සංඥාව මනසට පහළ වෙනවා කියලා උන්වහන්සේ හොඳට දකිනවා. අපි දැන් හිතාගෙන ඉන්නේ දැනට පහළ වෙලා තියෙනවා කියලානේ. ඉතින් මෙන්න මේ කෙලෙස් වල කෘත්‍ය ටික අපි හඳුනා ගන්න ඕනේ මහත්තයා. එහෙම හඳුනාගත්තා නම් අපි දන්නවා මේ කෙලෙස් නැති කරන්නයි තියෙන්නේ. ඈ ආශ්‍රයක්ෂය කරගන්න තියෙන්නේ. කිව්වහම කිසි ප්‍රශ්නයක් නැහැ. අන්තිමට ආශ්‍රයක්ෂය වුණු කෙලෙස් දුර වුණොත් මොකද වෙන්නේ පංච උපාදාන ස්කන්ධයගේ ඉපදීම නැති වෙනවා නැවත නැවත තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා කියලා ඉපදෙන ගතිය නැති නැති වෙනකොට සත්‍ය තුල මනස තියෙන ඉබේමයි ඉතින් ඔය කාරණා හඳුනාගන්නේ නැතුව අපි කෙලෙස් නැති කරන්න යනවා නිවන් දකින්න යනවා කියලා හිතාගත්තට හරියන්නේ අපි කෙලෙස් කියලා හඳුනගෙන තියෙන්නේ හිතට පහළ ලොකු රාග ස්වභාවයක් නැත්නම් හිතට තරහ යන ගතියක් ඔච්චරයි නමුත් ඕක නෙමෙයි මහත්ය කෙලෙස් ඔය කෙලෙස් වලට කෙලෙස්. දැන් මහත්යාට තමා තුළද මේ අරමුණ පහළ වෙන්නේ කියලා නොපෙන්නලා බහැර gedara දෙයක් තියෙනවා කියලා පෙන්නලා. ඔන්න ඒ ටිකට කියන මූලක්ලේශ කියලා. ඔය gati ටික යෙදිලා බහැර gedarak තියෙනවා කියලා ඇතිතන්ට මාංශපත් වුණාට පස්සේ දෙවෙනුවට හා gedara හොඳයි. එක්ක gedara නරකයි කියලා මේ ඇලෙන්නේ හො ගැටෙන්නේ. එතකොට මේ ටික කෙලෙසේට කෙලෙසයකට විතරයි. එතකොට අපිට මෙහෙම උපදින තැනටත් ඔබ්බෙන් කෙලෙසෙත් නේ. ඒ කියන්නේ යම් අරමුණක් උපදවන්නේම කෙලෙසයක. අපි කියමු යම් අරමුණක් උපදින කෙලෙසයක් තියෙනවා නම් ඔබතුමාට තමා තුල පහළ වෙච්ච දේ තමා තුල කියලා පෙන්වන්න නැතුව බහැර ඇති බවටම පෙන්වන කෙලෙසයක් එක්කම ගේ කියන අදහස උපන්න නම් උපන්න දෙත රැවටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව අනේ මේ ගේ අනිත්‍යයිනි කියලා බැලුවා කියලා ගේ කියන අදහසේ උපද්දේප කෙලෙසිය නැති වෙන්නේ තේරුණා මේ කියපේ ගේ කියලා ගේ කියන අදහසක් උපද්දගන්න යම් කෙලෙසියක් යෙදුනා නම් ඒ කෙලෙසිය යෙදීමයි අදහස ඉපදීමයි දෙක එකට තියෙන්නේ ඒ නිසා ගේ කියන අදහසක් උපන්නාම උපන්න ගේ අනිත්‍ය හැටියට බැලුවා කියලා ඒකෙන් පුළුවන් අලුතෙන් ගෙට තණ්හාව ඇති නොවන විදිහට ඉන්න. නමුත් ගේ කියන අදහස උපද්දවපු හේතුව නැති වෙන්නේ නැහැ. අලුතෙන් රළු තණ්හාව ඇති නොවන විදිහට ප්‍රතිසං වෙන්න පුළුවන්. මේ ගේ කැඩෙනවනේ අනිත්‍යයිනේ කියලා. නමුත් මෙහෙම ගයක් තියෙන්නේ කියන අදහස උපද්දවන තැනට යෙදුණු කෙලස් ටික නැති වෙන්නේ නැහැ. අපි ගොඩක් දුරට අපේ අත්දැකීම තියෙන්නේ මෙහෙම තැනක. මේ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන ටිකේ දෝෂයක් නැහැ. ඕවා ආරම්භය තියෙන තණ්හාවයි නැති වෙන්න ඕන කියන තැනකයි අපේ මනස තියෙන්නේ. අපි ඉගෙනගෙන තියෙන්නේ. නමුත් බුදුදහමේ යථාර්ථය ගත්තාම පටිච්ච සමුපාදයේ දිහා බලනද තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදිලා තියෙන්නේ විඤ්ඤා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන කාරණා ටිකටයි. තේරුණාද? ඊට පස්සේ හොඳට බලන්න විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන කාරණා උපද්දවන්න තව උඩින් තියෙනවා අවිද්‍යා සංකාර කියලා ධර්මතා ටික. යම් අවිද්‍යාවක් යෙදිලා ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇති කරපු චේතනාවකින් මෙහෙම අරමුණක් අපිට උපදින්නේ. ඒ උපද්දතු එකේ අපි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳයි ඔය දැන් හදන්නේ. මෙතෙන්දි මතක් කරන්නේ බුදුහාමුදුරුවෝ තණ්හාව නැති වුනොත් අවිද්‍යාව කියන එක නැති කරගන්න පුළුවන් තැනට යනවා. තණ්හාව තියෙන කෙනා අපි කියමු ලෝකයේ තුල දැඩි තණ්හාවෙන් ඉන්න කෙනා ධහමකට යෙදෙනවද? යෙදෙන්නේ නැහැ. මම මේ රළු තැනකින් කිව්වේ. නමුත් ඕකෙදී දැඩි තණ්හාව ඇති වුනහම තමයි රාග විරාග චේතෝ විමුක්තිය හම්බ වෙන්නේ. ඊට පස්සේ රාග විරාග චේතෝ විමුක්තිය පාදක කරගෙන තමයි අවිජ්ජා විරාග ප්‍රඥා විමුක්තිය පහළ වෙන්නේ. ඉතින් අපිට අර අවිද්‍යාව කියන තැන අරිහත්ත්වයේ දක්වාම යනවා. ඉතින් තණ්හාව කියන කාරණාව පෙන්වන්නේ දුක පෙන්වන්න හින්දා. ඒ මොකද අවිද්‍යාව තියෙන තැනින් දුක පෙනෙව්වොත් මහත්තයා මම කියන එක තේරෙනවද? අවිද්‍යාව අවිද්‍යාව කියන තැනින් දුක පැනෙවුවොත් දුක කියන එකේ වෙනසක් පෙන්වන්න බැරි වෙනවා. රූපී බ්‍රහ්මයාටත් රූපී බ්‍රහ්මයාටත් අවිද්‍යාව තියෙනවා, අරූපී බ්‍රහ්මයාටත් අවිද්‍යාව තියෙනවා, කාමවචර මිනිසුන්ටත් අවිද්‍යාව තියෙනවා, තිරසංගත සත්‍යයන්ටත් අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව නිසා දුක හටගන්නේ කියන තැනින් පැනෙවුවොත් බුදු රජාණන් වහන්සේ ඔක්කොගේම විපාක එක මට්ටමක් වෙනවා. මොකද අවිද්‍යාව හැමෝටම හැම තැනකම තුන් භූමියේ ඇතුළත් හැම තැනම යෙදලා තියෙන නිසා දුකට හේතුව තණ්හාවයි කියන තැනින් බෙදන්නේ එතකොට අවිද්‍යාව කලම ඇතුළත් තණ්හාවේ නානත්වයක් මත තණ්හාවේ අඩුකම මත අරූපී භ්‍රම ලෝක. ඒකේ චුට්ටක් වැඩිකම මත රූපී භ්‍රම ලෝක. ඒක චුට්ටක් වැඩිකම මත කාමාවචර දිව්‍ය ලෝක. ඒක චුට්ටක් වැඩිකම මත මනුස්ස ලෝක. ඒක චුට්ටක් ඊට වැඩිකම තිරිසන් ලෝකේ ඊට වැඩිකම පෙරේත ලෝකේ ඊට වඩා ඊට අපාය ගාමි රාග දේශ මොකලා රළුමකම අපාය දැන් මේ තණ්හාවේ නානත්වයේ දෙදී මේ වගේ දුකේ නානත්වයක් පෙන්වන්න ඕනේ නිසයි ඒ නිසයි දුකට හේතුව තණ්හාවයි කියන තැනින් තැනෙන්නේ ඒ වගේ විභජ්‍යවාදීව පෙන්වන්න අවිද්‍යාව කියන තැනින් දුක පැනෙව්වොත් ওই දෙදීම බෙදන්න බෑ අවිද්‍යාව කියන මූලක්ලේශේ කාටත් එක විදිහට ඉදලා තියෙනවා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං කියන තැන. ඒකෙදි අඩු වැඩිකමක් පෙන්වන්න බැරි වෙනවා. එතකොට ඒ නිසායි අපි මේ මෙතනදී ටිකක් අර හිතන්න ඕනේ හැම වෙලාවෙම සාමාන්‍ය ගතානුගතිකව මේ ලෝකයා කරන දේට වඩා ਵਿਚාරශීලීව හිතන්න උත්සාහවත් වෙන්න ඕනේ. අපි කියමු දැන් ලෝකේ කවුරු හරි කෙනෙක් කියනවා නම් දුක කියන කාරණාව ඇතිවෙන්න හේතුව තණ්හාව කියලා තණ්හාව නැතිවෙන්න ඒ කියන්නේ තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා කියලා කියනවා මේ කියන වචනේ සාමාන්‍ය ලෝකයාගේ මට්ටමින් දකින්න නැතුව අපි ඔබෙන් දකින්න හුරු වෙන්න ඕනේ දැන් තණ්හාව නිසා දුක ඇති වෙනවා. තණ්හාව නැතිනම් දුක නැති වෙනවා ඇත්ත. නමුත් තණ්හාව නැති කරන්න කියන තැන බලන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි අවිද්‍යාව කියන තැන තණ්හාව දුක පෙන්නලා දුක ඇති වෙන්න හේතුව තණ්හාවයි කියලා පෙන්නලා තණ්හාව නැතිනම් දුක නැති වෙනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ තණ්හාව නැති කරන්න කියලා බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ කියනවා වේදනාපච්චය තණ්හා. වේදනාව ඇතිතාව තණ්හාව නැති කරන්න බෑ වේදනාව නැති කරන්න. ඒක වේදනාව නැති කරන්න ගිහිල්ලා බලනකොට පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා වේදනාව ස්පර්ශය නැති කරන්න එතකොට වේදනාව තණ්හාව දෙකම නැති ඊට පස්සේ ස්පර්ශය නැති කරන්න කියලා ගියාම සලායතන පච්චය පස්ස ආයතන ටික නැති කරන්න එදාට ස්පර්ශයයි වේදනාවයි තණ්හාවයි නැති ඊට පස්සේ සලායතන නැති කරන්න කියලා කියමු. නාම රූප පත්‍ය සලආයත. නාම රූප නැති කරන්න. ඒක නැති කරන්න කියලා කියමු විඥානය පෙන්වනවා. ඒක නැති කරන්න කියමු සංකාරය පෙන්වනවා. ඒක නැති කරන්න කියමු අවිද්‍යාව පෙන්වනවා. අවිද්‍යා යත්තේ අශේෂ විරාග නිරෝධෝ සංකාර නිරෝධා සංකාර නිරෝධ විඥාන නිරෝධා කියලා අවිද්‍යාව ශේෂයක්වත් නැතිවීමෙන් වන අවිද්‍යා විරාගෙන් සංකාර නිරුද්ධ වෙන්නේ කියලා ආපහු උඩටම බඳලා තියෙන්නේ මහත්තයා. ඔය තණ්හාව නැති වෙනවා කියන තැනක මුලින් අපිට රළු තැනින් ගන්නයි ඒ පෙන්න්නේ. එහෙම නැතුව මේ සම්පූර්ණ විමුක්තියට ඔහෙන් යනවා නෙමෙයි. අවිද්‍යාව කියන තැනම හමු වෙන්න ඕනේ අපිට. අවිද්‍යාව කියනකොට හොඳට මතක තබා ගන්න අතීතය නිරුද්ධ වෙච්ච බව නොපෙනෙන තාක් සාත් වෙලා නැති තාක් අනාගතය නොහටගත් බව සාත් වෙලා නැති තාක් වර්තමානයේ හටගත් දේ නැති වෙනවා කියන එක පේන්නේ මේ ධර්මතා තුන තුල මනස නැති ස්වභාවයට එනකම්ම අවිද්‍යාවයි කියලා දකින්න රහතන් වහන්සේගේ මනස තුල විතරයි අවිද්‍යාව නැත්තේ. ඒ කියන්නේ උන්වහන්සේට විද්‍යාව පහළ වෙලා නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධයි. ක්ෂය වෙච්ච දේ ක්ෂය වෙලා, වැය වෙච්ච දේ වැය වෙලා, නැති වෙච්ච දේ නැති වෙලා කියලා නුවණයි. නූපන්න දේ නූපන්න, හට නොගත් දේ හට නොගත්ත පහළ නොවු දේ පහළ නොවුනා කියන නුවණක් තියෙන සත්‍යයක් තියෙනවා. වර්තමානයේක යමක් තියෙනවා නම් ක්ෂය ධර්ම, වය ධර්ම, නිරෝධ ධර්මයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතං නාන්ව අගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතීතං පහෙනං තං අපත්තං ච අනාගතං පච්චුප්පන්න යේ ධම්මේ තත්ත තත්ත විපස්සති කියලා. අතීත නාන්ව අගමෙය්‍ය අතීතය අනුව යන්ට එපා. එතකොට නප්පටිකංකේ අනාගතං ඒ කියන්නේ අනාගතේ ප්‍රාර්ථනා කරන්න එපා. ඇයි යදතීතම් පහිනං යම් අතීතයක් තියෙනවා ප්‍රහින වෙලා. තන් අපත්තං චනාගතං අනාගතේ පැමිණලා නැහැ. පච්චුප්පන්න යේ ධම්මේ යම් ධර්මයක් වර්තමානයේ තියෙන තත්ත්ව තත්ත්ව විපස්සති. ඒකේ තන නුවණින් බලන්න අසංහිරං අසංකුප්පං. ඒ කියන්නේ රාග දේශ වශයෙන් කුපිත නොගත කියලා. එතකොට මෙන්න මේ ස්වභාවය අපේ මනසට හම්බ වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ අනිත් එක හොඳට බලන්න ඔබතුමල්ලා මෙහෙම එකක් බුදුරජාණන් වහන්සේ මේ ටික නැවත වදාළේ මේ ලෝකේට හරි වටිනා තැනක් පෙන්වන්න දුක පෙන්නලා දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්නලා ඒ තණ්හාව කොහෙද ඇති වෙන්නේ කියලා අහනවා යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati etta nivisamana nivisati යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාව කියන එක ඇති වෙන්නේ එහි පවතින්නේ එහි කියලා පෙන්නනවා. එතකොට කිංචි ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමන නිවිසති. මොකද්ද ලෝකේ ප්‍රිය මොකද්ද මధుර නැවත ප්‍රශ්නේ උත්හනවා. ඊට පෙන්නවා චක්කුන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං රූපං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං චක්කු විඥාන ලෝකේ ප්‍රිය රූපං සාත රූපං කියලා ඔය වගේ කාරණා 60ක් පෙන්වනවා මහත්තයා. හරිද? සතිපට්ඨාන චතුරාර්ය සත්‍ය කොටසෙන් බලන්න මෙන්න මේ 60න් එකක් හරි තියාගෙන මහත් වෙලා කොහොමද තණ්හාව නැහැ කියලා සිංහනාද කරන්නේ. තණ්හාව ඇති වෙන හේතු නම් ඇහැ කියන එක ඇහැ කියන එක තණ්හාව ඇති වෙන හේතුවක් නම් ඒ තණ්හාව ඇති වෙන තණ්හාව යෙදෙන ඇහැ නිරුද්ධ නොකොට ඇහෙන් නොමිදි තණ්හාව නැතිුණා කියලා කියන අයියක් තියෙනවද එහෙම හයියක් නැහැ. මොකද අද ඒ තියෙන හැට තණ්හා නොකලත් හෙට බ්‍රහ්මීගිමත් මේ හැක් හම්බුණු තණ්හා කරන්නේ නැති වෙයිද? තණ්හාව කියන එක මහත්ය අපි ඉන්න මට්ටමට බලන්න හොඳ නෑ මම උපමාවක් කිව්වොත් දැන් ඔබතුමලා ඔතන ගෙදර ඉන්නවනේ කට්ටියනේ දැන් උතෙන්ට කවුරු හරි පණුව ගහපු අසුචි යැකිරෙන ගඳ ගහන මේ ලනු කෑල්ලක් ගෙනත් දැම්මොත් වෙලා ඔගොල්ලෝ කැමතිද ඔකට? නෑ ටක් ගාලා අල්ල ගන්නවද? නෑ. ඇලෙනවද ඒකට? තණ්හා කරනවද? නෑ. දැන් හොඳට බලන්න ඒකට තණ්හා කරේ නෑනේ. චුට්ටක්වත් තණ්හාව නෑනේ. හේතියක්වත් තණ්හාව නැති හැටි නේද ඔයගලන්ට තේරෙන්නේ? ඔන්න දැන් හොඳට බලන්න ওই සිද්ධිය. ඔය අපි ඉන්න ওই පරිසරයට සාපේක්ෂවයි. ගෙදර තියෙන අනිත් පරිසරයට සාපේක්ෂව මේ ක්‍රියාව යෙදලා තියෙනවා. අපි කියමු යම් දවසක අපි විශාල පර්වතයක් උඩ නැගලා හුළඟකට වේගෙන් ගහගෙන බිමට වැටෙන්න හදනකොට එතන තිබුණ අසුචි තැවිරිච්ච පණුව ගහපු ලනු පැල්ලක් ගහක එල්ලිලා. ඕක අල්ලගන්න නැති වෙයිද? අල්ලගන්න. අල්ලගන්න එක තණ්හාවද නැද්ද? ඉතින් මේක අසුචි නම් ඔය වගේම පැත්තකට පනින්නකෝ එදාට. දැන් උතන gederදී ඕකට තණ්හාව නැත්තම් අසුචි නම් ඕකෙන් ඕක එපා කියලා අහකට පැන්නනේ. එහෙනම් එදාට පුළුවන් ද එහෙම කරනවාද? අපිට තණ්හාව කියන එක නියෝජනය වෙන බව පේන්නේ යම් යම් කරුණට සාපේක්ෂව මිසක අපිට නිකන් ඉන්න මනස දිහා බලලා මට තණ්හාව නැහැ කියලා හිතන්නවත් බෑ මහත්තයා. අපිට තේරෙයි රාගාදී අරමුණක් සමහරට ජීවිතේටම එන්නේ නැති මට්ටමක් තියෙන්න පුළුවන්. ඒද තණ්හාව නැති කෙරුවා කියලා කියන්න බෑ. ඊට සාපේක්ෂව තමක් ආව දවසටයි පෙනෙන්නේ. එදාට අපිට වෙන්න තියෙන ටික වෙලා ඉවරයි මං හිතන්නේ. අපි බුද්ධිමත් නොවුනොත්. ඉතින් මම මේ මතක් කළේ මුළු ලෝකයක්ම බන කියන්නේ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන මේ ස්පර්ශ ආයතන හයේ තණ්හාව නැති කරලා ওই ටිකේ වාසය කරන්න කියන එක. මම කියන්නේ ඒක නෙමෙයි මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සලායතන නිරෝධයටයි ධර්ම දේශනා කළේ. මේ ස්පර්ශ ආයතන හයේ නිර්වශේෂ නිරෝධින්. ඕක හොඳට බලන්න මාත් වෙලා තියෙනවා මේ සූත්‍රයක් මේ සූත්‍ර ගොඩාක් තියෙනවා එකක් විශේෂයෙන්ම තියෙනවා මේ සංයුත්ත නිකායේ මෝලිය පග්ගුණ කියලා සූත්‍රයක් තියෙනවා ඕකේ තියෙනවා පග්ගුණේනේ මේ ස්පර්ශ ආයතන හයේ නිර්වශේෂ නිරෝධයෙන් වේදනා නිරෝධය වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය තණ්හා නිරෝධය පදන් නිරෝධය කියලා. ඒකෙදිත් මම අද මේ කතා කරන සිද්ධිය තාම මහත්ලාට මේක තේරෙන්නේ නැහැ. මම කතා කරන දේ මේ සලායතන නිරෝධය කියලා මෙහෙම තැනක නෙමෙයි. දැන් මහත් වෙලා හිතාගෙන ඉන්නේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ කිසිම දෙයක් හසු නොවි හිස් බවක් හසු වෙන අපේ මනසට හසු වෙන තැනකයි සලායතන නිරෝධය කියලා නේ. සමාජයට අපිට හිතෙන්නේ. නමුත් එහෙම තැනක් නෙමෙයි මම මේ කියන්නේ. මේ ඇහැ කන දිව නාසය පරිහරණය කරමින්ම ස්පර්ශ ආයතන හයෙන් මේ මිදෙන ක්‍රමයක්. ඒ කියන්නේ ආයතන නිරුද්ධ නොවුණු ඇහින් අපි තමයි බලලා මේ රහතන් වහන්සේත් ඇහැ බලනවා ඇහෙන් රූප බලනවා රූපයක් දකිනවා කියලා ඇහැ රූප නිරුද්ධ නොවුණු මනසකින් අපි කියන්නේ. නමුත් එහෙම බලන තැනක සත්‍ය අවබෝධයෙන් උන්වහන්සේ ඇහැ රූප කියන මානසික මට්ටමේ මිදිච්ච දර්ශනයක් ගැනයි මම මේ මතක් කරන්න හදන්නේ. ඔන්න ඔතනයි තියෙන ගැඹුර. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා පරිහරණය කරන දේම පරිහරණය කරමින් නමුත් ස්පර්ශ ආයතන හයේ නිර්දික්ක මානසික මට්ටමකට එන දර්ශනයක් බුදුදහම තියෙනවා. ඒකයි දැන් ලෝකේ අපිට ඕක හිතාගන්න පුළුවන් වුණොත් අපිත් ලෝකෙට අයිති නැති වෙනවා. මොකද අපිට හිතන්න බැයි නම් ඒක තමයි ඇත්ත. මොකද අපි ලෝකේ නම් ඉන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන දේ ලෝකෙන් එහා එකක් නම් ඒක අපේ දර්ශනපතේට අහු නොවෙන්න ඕනේ. අහු නොවිච් එකක් වෙන්නට ඕනේ. එහෙම අහු වෙලා තියෙනවනම් ඒක ලෝක එකක්. එහෙම නැතිනම් අපිත් ලෝකෝත්තර කෙනෙක්. ඒ නිසා දැන් අපි කියමු මම උපමාවක් කිව්වොත් අර මම මගේ CD අහලා ඇති ඔබතුමන්ලා මිරිඟුව දිහා බලනකොට ජලය වගේ අපිට පේනව නේද? හොඳට හොඳට හිතට ගන්න මේ උපමාව. මිරිඟුව දිහා බලනකොට අපිට ජලය වගේ පේනවනේ. ඒ වුණාට අපි තෙවුණු දේ පිපාසයක් එහෙම ඇති වුණොත් තේන දේ ඔස්සේ දුවනවද වතුර බොන්න කියලා? එහෙම දුවනවද? දුවන්නේ ඇයි තේන දේ සහ පවතින දේ කියලා ධර්මතා දෙකකට අපිට නුවණ තියනවා නේද? මිරිඟු වගේ පෙවුනට පවතින දේ ජලය වගේ පෙවුනට පවතින දේ මිරිඟුයි කියන නුවණක් තියෙනවනේ අපිට. එහෙමයි. පැහැදිලිනේ? ඔන්න දැන් අපි දන්නවා මිරිඟුව තියෙන තැනක ජලය වගේ පෙනෙන්නේ කොහටද? අපේ හිතට මිසක එහෙම නැතුව අපිට පේන දේ බාහිර තියෙන දේ නෙමෙයි කියලා හොඳට දන්නවා අපි නේ. ඔන්න දැන් තිරිසංගත සත්‍ය දිහා බලන්න. තිරිසංගත සතා තිරිසංගත සතා මිරිඟුව දිහා බලනකොට මිරිඟුව නිසා ජලය වගේ එයාගේ හිතටම ඇවිල්ලා පේන්නේ. එයා බාහිර රූපයත් රූපේ නිසා හිතට පහළන චිත්තජයසික ධර්මයක් හඳුනන්නේ නැහැ. ඒ හින්දා එයා හිතාගෙන ඉන්නේ මේ පේන දෙයමයි තියෙන්නේ තියෙන දෙයමයි පේන්නේ කියලා. ජලය වගේ පේන දේ එහි තියෙන දේ කියලා එයා හිතාගෙන ඉන්නේ තියෙන දේ පේන දේ කියලා හිතාගෙන ඉන්නේ. අපි තියෙන දේ පේන දේ නෙමෙයි පේන දේ තියෙන දේ නෙමෙයි කියලා දෙකක් ඇති බවට නුවණින් ඉන්නවා අපි. තේරුණාද? දැන් බලන්න පිපාසයක් ඇති වුණොත් තිරසංගත සතා දුවනෝනේ වතුර පිනනවා කියලා බාහිර දුවනවා. අපි දුවන්නේ නැහැ. දැන් තිරසංගත සතා වතුර පිනනවා කියලා බාහිර රූපයකට රැවටිලා දුවනෝනේ. බලන්න ඒ රූපෙන් අපි මිදිලා නැද්ද කියලා. බාහිර මිරිඟුව නිසා හිතටයි මේ ජලය වගේ එකක් පහළ වෙන්නේ කියලා අපි අපේ මනස තුල උපන්න ධර්මයක් දකිනකොට තිරසංගත සතා තමන්ගේ මනස තුල උපන්න ධර්මයේ බාහිර අයිති දෙයක් කියලා හිතාගෙන දුවනවා. එතකොට දැන් අපි මිරිඟුව දිහා බලාගෙන හිටියොත් මිරිඟුව නිසා ජලය වගේ හිතටයි පේන්නේ කියන නුවණින් අපි බලාගෙන හිටියොත් තිරිසන් සතෙකුට හිතන්න පුළුවන් නම් එයත් හිතයි ආ මං වගේම අලය අරයත් වතුර දිහා බලාගෙන ඉන්නේ කියලා කියයි. තේරෙනවද? අපි මිරිඟුව නිසා ජලය වගේ පේන්නේ හිතට නේද කියන නුවණින් ඇලෙන්නේ බැඳෙන්නේ ගැටෙන්නේ නැතුව එහාට දුවන්න ඒ කියන්නේ වතුර කියලා දුවන්න තියෙන තණ්හාව නැහැ කියන්නේ එහෙම වතුර කියන ධර්මතාවයක් නැතිකම හින්දාම දුවන්න හේතුව නැහැ. එතකොට තිරසංගත සතාට හිතන්න පුළුවන් වුණා නම් එයා හිතන්නේ එයාගේ අත්දැකීමෙන්නේ. එයාට වෙන හිතන්න දෙයක් නැහැ නේ. එයා දකින්න වතුර තියෙනවා කියලාමනේ. එයා ඒ අත්දැකීමෙන් බලලා එයා අපි ගැන හිතයි අර මනුස්සයත් මං වගේම වතුර දිහා බලාගෙන ඉන්නේ තණ්හාවෙන් කියලා. නමුත් එහෙම කියද්දිත් අපි ඒ ත්‍රිසංගත සතා වතුරයි කියු මානසික මට්ටමේ මිදිලානේ තියෙන බාහිර වතුර තියනවා කියන මානසික මට්ටමේ මිදිලානේ ඉන්නේ. ඒ වගේ රහතන් වහන්සේ මේ රූපයේ ධාතුව නිසා ලෝකේ නැවෙන තමා තුල උපදින සංඥා සංඥාවන් උපද නිරුද්ධ වෙන දර්ශනයට නුවණින් ඉන්නකොට ලෝකයා අපි වගේම රහතන් වහන්සේ රූප බලනවා තමයි කියයි. නමුත් එහෙම කියද්දිත් රහතන් වහන්සේ එහි තියෙන රූපේ මිදිලා ඉන්නේ. ඒ නිසා මෙහි පහළ වෙන ධාතු නාමක නිසා තමා තුළ සංඥාව පහළ වෙනවා කියන දර්ශනයකින් ඉන්නේ. මේ වගේ මේ ස්පර්ශ ආයතන හයේම නොගැටි ලෝකයේ මට්ටමේ මිදිලා ඉන්න පුළුවන් දර්ශනයක් තියෙනවා. එතකොට උන්වහන්සේ සලායත නිරෝධයකයි හැම වෙලාවෙම ඉන්නේ. තමා තුළ ස්කන්ධය ස්කන්ධය ඉපද නිරුද්ධ වෙනවා කියන එකම ඇත්තක් විතරයි තියෙන්නේ. එයා මේ රූප දැක්කේ, ශබ්ද ඇහුවේ, ගන්ධ බැලුවේ කියලා අපි වගේ නානත්වයකට යන්නේ නැහැ. කොයි විදිහකට ආවත් මේ ස්කන්ධ ඒ ඉපද නිරුද්ධ වෙනවා කියන දර්ශනයක් තියෙනවා. ඕන්නම් ඔව් මම දැක්ක රූපේ කියලා කියන්න පුළුවන්. ඉතින් මේක ටිකක් මේ මොහ ටිකක් හරි සංකීර්ණයි වාත්තේ මම කතා කරන ටික. ඉතින් මේ ඈ ආඳුරේ ආඳුරේ මේ තේරෙනවා අපිට. එක ටික තේරෙලා නැත්තේ නෑ හඳුන. මොකද ඔබ වහන්සේගේ ධර්මයේ මේ අහලා අහලා ඉන්න නිසා අපිට නොතේරෙන නෙවෙයි. තේරුනොත් නම් මට හිතෙන්නේ මේ අපි ලැබපු මනුස්ස ජීවිතේ හිස් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා මහත්තයා. ඒව අපේ හඳුන. මම මේ මගේ ගැන මෙලියකකට කියනව නෙමෙයි. මම ඒ වුණාට වර්තමානයේ දිහා ඒ කියන්නේ මම වුණත් මහත්තයා පුංචි කාලේ පැවිදි වුණා නෙමෙයි. හොඳට දැනුම් තේරුම් අරගෙන පැවිදිච්ච කෙනෙක් මම අවුරුදු 28 විතර පැවිදි වුණේ මට මුල් කාලේ හරි දහම් පිපාසයක් තිබුණා මහත්තයා. ඒ මගේ පිපාසයේ සිඟව ගන්න එකදු තැනක්ව මට හම්බුන්නේ පස්සේ මටම හිතුණා ඇයි මටත් නුවණක් තියෙනවා මටත් වීර්යයක් තියෙනවා කියලා මම ත්‍රිපිටකයේ බුදුහාමුදුරුවෝ යන අදහස් ඇති කරගෙන ওই ත්‍රිපිටකය කරගෙන කැලේකට ගිහිල්ලා අවුරුදු ගාණක් භාවනා කර කර කර කර ත්‍රිපිටකය හැබැයි මම ලෝකයා කරන දෙයට වඩා එක දෙයක් වෙනස්ව කළා. ඒකයි මට වටින්නේ. මට මේ මගට වැටෙන්න හේතුව අනිත් භාවනා කරනයි ත්‍රිපිටකය බලන්නේ ත්‍රිපිටකය බලන්නේ භාවනා කරන්නේ. මම ওই දෙකම කළා. ත්‍රිපිටකයේ බල බල භාවනා කළා. මොකද භාවනා කරද්දි කවුරුත් කෙනෙක් දෙන්නේ බුදුහාමුදුරුවෝ කොහොමද දේශනා කළේ තියෙන සූත්‍රෙන් සූත්‍ර ගලප ගලප සූත්‍රවල ආදේශ කර කර මේ කලා මිසක මෙහෙම ආනාපාන සතිය වඩන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා මම කළේ නෑ. දැන් මට ප්‍රශ්නයක් හැමදාම හිතෙනවා මම ටිකක් විචාර කියන්නේ තර්කයනවා මට. දැන් කවුරු හරි ආනාපාන සතිය වඩන්න කියලා මට කිව්වොත් මට ප්‍රශ්නයක් එනවා ඇයි මෙයා කිව්වට මම මේක කරන්නේ? මම මොකටද මේක කරන්නේ? ඇයි මේක කරලා මම කොතෙන්ද බයන්නේ? මේක කළොත් මට වෙන්නේ නොකළොත් වෙන පාඩුව මොකද්ද? කළොත් වෙන යහපත මොකද්ද? කියලා මට තර්ක විතර්ක ඇති වෙනවා. එතකොට ඇයි මම දැන් කවුරුවත් කිව්වට එතකොට මම භාවනා කරන්න මේක කරන්න ඕනේ මේකටයි කියලා මට දැනුමක් නැහැනේ කියලා මට ඉබේම හිතෙනවා. මගේ අදහස එදා ඉඳන් තියෙන්නේ මට දැක්මක් තියෙන්න ඕනේ මෙන්න මේ තැනට ගියොත් මට යහපතක් වෙනවා මෙන්න මේ තැනට නොගියොත් මට අයහපතක් වෙනවා කියලා දැකලා ඒ මම උත්සාහවත් වුණොත් තමයි මගේ නුවණ පිරෙන්නේ මම කිව්වොත් මහත්ලට ආනාපාන සතිය වඩන්න කියලා මහත්ල මං කිව්වට වඩායි නමුත් මහත්ලට ඥාන දර්ශනයක් පිරෙන්නේ නැහැ ඔය කරන එකෙන් පිරෙනවනම් පිරෙන්නේ මගේ ඥාන දර්ශනය. ඇයි මං කියවරනේ කරන්නේ? නමුත් මහත්කලට වේරෙන්න ඕනේ මේක මම කළ යුතුයි නේද කියලා. එදාට පිටිපස්සෙන් ඉඳන් කකුලෙන් අදින්න ඕනේ නැහැ කවුරුවත්. අපි යනවා නේද? ඉතින් ওই වගේ ඉතින් ප්‍රශ්න අඩුපාඩු ලෝකේ තියෙනවා. අපි ඒවා ගැන මේවා කරන්නේ මම මේ කිසිම කෙනෙකුට චෝදනාවක් කරන කෙනෙක් නෙමෙයි. මම මේ වටපිටාව ගැන මතක් කළේ මෙන්න මේ වගේ වටපිටාවකයි අපිට අද මේ දහම ගවේෂණය කරන්න ඉගෙන ගන්න වෙලා තියෙන්නේ ඒ හින්දා මේ නුවණින් යුක්තව කරන්න කියන කාරණාව. අම්දර වසන්ත චුට්ටක් කතා කරන්න රෝහණ චුට්ටක් කතා කරන්න ඕන ආප්‍රභාත. හා හොඳයි මහත්තයා කතා කරන්න. මහත්තයා අවසානයේ වන්දනා හොඳයි කතා කරන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපේ දැන් මේ අවස්ථාවේ ලොකු දේශනාවක් ගාක් ජම්පු දේශනාවක් අපිට කරගෙන ගියා. අපේ ඇත්තම අපි අපි ඉන්න වටපිටාව ස්වාමීන් වහන්සේට පොඩක් මතක් කළොත් ස්වාමීන් වහන්සේට පහසු වෙයි අපිට කොයි වගේ කොයි වගේ තැනකින්ද මේ ධර්ම හැදලි කරලා දෙන්න ඕනේ කියන එක. අපි මම මේ සම්බන්ධයෙන් චුට්ටක් කතා කරන්න ස්වාමීන් වහන්සේ කමන්නේ නේද? කමන්නේ කතා කරන්න. හොඳයි ස්වාමීන් වහන්සේ ඇත්තම පසුගිය කාලේ දැන් අවුරුදු 3-4 විතර ඉඳලා අපි විශේෂයෙන්ම අහන්න පුරුදු වෙලා හිටපු ධර්ම දේශනා විශේෂ රාශියක් තියෙනවා. ඒ වගේම උගාක් ප්‍රවදත්තේ හම්බුනේ අපේ පිටිකල ස්වාමීන් වහන්සේගේ විස්තර කරපු දේශනා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි බ්‍රාත් ගැඹුරට මේ කතා කරනවා. තෙන්දි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මම කියපු මේ කතා කරපු කාරණාව සම්බන්ධයෙන් අපතුල තියෙන අදහස මම ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ. මෙතෙන් ස්වාමීන් වහන්සේ මේ උපාදාන ස්කන්ධය පිළිබඳව අපි අපි දැන් මෙතන ඉන්න හය දෙනා තව තව තවදුරටත් සාකච්ඡා කරනවා. ඒ උපාදාන ස්කන්ධයන්ගේ හට ගැනීමත් නැතිවීමත් කියන මේ ධර්ම න්‍යාය. මේ ඇතිකල්ලි මේ ඇතිවේ මේ නැතිවේ මේ නැතිවේ මේ උපදිනට මේ උපදි මේ උපදිනට මේ උපදි කියන මේ ධර්ම න්‍යාය සම්බන්ධයෙන් අපි ටිකක් ගැඹුරට කල්පනා කරා. උදාහරණයක් වශයෙන් දුර අතර රූපයත් ඇති විඥානක් කියන කාරණා සත්‍විකල්පී දැකීම කියන කාරණයක් නැති වෙන බවත් ඒ දැකීමේ කියන කාරණය මේ ආවේ හේතුන් නැති නැති බවත් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන බවත් කියන වර්තමානයේ මේ ධර්මයේ කටගෙන නිරුද්ධ වෙන මේ ධර්ම න්‍යාය පිළිබඳව අපිට යම් වැටහීමක් අපි කතා කරන මේ ධර්ම තුල අපිට තියෙනවා. අපි ඒක තවදුරටත් උපනම් වා ගනිමින් තමයි ඉන්නේ. ඒකම වර්තමානයේ මේ ධර්මතා නිරුද්ධ වෙන බව යම් වැටහීමක් ඇති වුණොත් එතකොට ඒ අනුසාරයෙන් අපිට අනිවාර්යෙන්ම කල්පනා කරන්න පුළුවන් අතීතයේ සම්බන්ධ කරගත්තාද ඒ අද්දත්තේ මේ මොහොතම නිරුද්ධුනේ. නමුත් අපි යම් ආකාරයෙන් අතීතේ බැඳී ඉන්නවා නම් ඒතර බැඳී ඉන්න කාරණාව පිළිබඳව අපිට යම් ආකාරකු ධර්මයක් තියෙනවා. අපේ නිරුද්ධ වූ බව වර්තමානයේ නිරුද්ධ බව නොදකින නිසාමයි අතීතයේ ඒ කාරණාට බැඳී ගිය කියන කාරණාව ඒකම ඒ අනුසාරයෙන්ම අනාගතය කියන කාරණාව නිරුද්ධ වෙනවා. කියන අදහස් අපි තුළ තියෙනවා. ඉතින් අපි ඒ පිළිබඳව තමයි ගොඩක් අපලෙ ඉන්නකොට හිතාගෙන යන්නේ. ඉතින් ඒකම සවන්නාසි දැන් දේශනා කරපු ආකාරයට මේ කියලා දීපු ආකාරයට සවන්නාස ඇහෙනවනේ සවන්නාස ඇහෙනවා ඇහෙනවා සවන්නාස කියලා දීපු ආකාරයට දැන් අද දේශනා කරපු මේ දේශනාවේ තියෙන අන්තර්ගතයක් අපි ඇත්තටම කල්පනා කරමින් සිටුයි අපිට හිතමු කියන්නේ කල්පනා කරමින් සිටි මේ ධර්ම කර්ම පිළිබඳ අන්තර්ගතයක් උඟාක් දුරට ගැළපී යන උඟාක් ළඟින්ම අපිට මේ ගුවන්වාසී ජීව ධර්ම තේරුම් ගැනීමට අපේ පෙර සකස් කරගත් මේ දහම දහම් දැනුම උපකාර වුණා කියන කාරණාව අපි මෙතෙන්දී හරි ඒ ඒ නිසායි මම ඉස්සරහ ගන්නවා කිව්වේ අපිට 60ක් විතර වගේ ප්‍රමාණයක් ගුවන්වාසී ජීව ධර්මෙන් අපට තේරුණා කියලා වෙලාවේ කොහොම වුණත් අපි හැම පතිකරක දවසක් අපි කීපයක් උපදෙලා මේ ධර්ම කරුණු සම්බන්ධයෙන් මේ කතා කරනවා ඒ තමන් ඒ සම්බන්ධයෙන් අපි හැමෝගෙම ධර්ම එක සමානයි කියන කියලා කිව්වොත් දුරට නිවැරදි. එහිදී ඇත්තම අපි බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේට අපේ ඉන්න මට්ටම දැනගන්න පුළුවන් වුණොත් ස්වාමීන් වහන්සේට අපි වෙනුවෙන් මම හිතන්නේ ස්වාමීන් වහන්සේ කොයි ආකාරයෙන්ද මේ කටයුත්ත කියන්නේ එහෙම නැත්නම් කොයි ආකාරයෙන්ද මේ දහම අපිට ලබා දෙන්නේ පුළුවන් වෙන්නේ කියන අදහසක් අවබෝධයක් ඇති කරන්න මේ කතාව කිව්වේ. ඇත්තටම මහත්යම නේද? දැන් ඔබතුමා ඒ කියපු කාරණාවෙන් මට ඇත්තටම ලොකු පහසුවක් වුණා. මෙන්න මේකනයි මේ කරන එකේ අඩුව තියෙන්නේ මෙන්න මේකනයි අල්ලලා දිය යුත්තේ මෙන්න මේකෙන්ටයි අවධානය යොමු කළ යුත්තේ කියලා මට දකින්න පුළුවන් වුණා ඒකෙන් ඒ වචන නම් මම පොඩ්ඩක් ඒ ගැන කතා කරන්නම්. හොඳයි කරන්න හොඳයි. පරිසරේ කමක් නැහැ නේද? කමක් නැහැ කරන්න. අපි උඹත් අවසන් බලන්න. මෙතනදී මෙන්න මේ කාරණාව ගැන පොඩ්ඩක් කියවුණුවට අවධානය යොමු කරන්ට මුලින්ම අර අදහස අයින් කරන්න මොකද්ද 160ක් තේරලා තියෙනවා කියපු එක අතාරින්ද මම දකින්නේ තාම 125ක් විතර කියන්න පුළුවන්. ඒක ඒකටත් මම කරුණු කියන්නම්. ඒකටත් මම කරුණු කියන්නම්. දැන් හොඳට බලන්න මෙන්න මේ ටික අපි මුලින් ඉඳන් යමු මාත්‍යත් එන්න. ඉමස්මෙන් සති ඉදං හොති ඉමස්ස උපද්දා ඉමං උපජ්ජති ඉමස්මෙන් අසති ඉදං හොති ඉමස්ස නිරෝධා ඉමං නිරුජ්ජති කියන වචනය ඔතෙන්ට ගන්න එක නම් ටිකක් වැරදි. වැරදි නෙමෙයි. ඕකද අභිභවා යන අර්ථයක් ඒකේ තියෙන්නේ. ඒක මම පස්සේ වෙලාවක පැහැදිලි කරලා දෙන්නම්. මොකද ඒක තියෙන්නේ සම්පූර්ණ පටිච්ච සම්පදාය දර්ශනයත් එක්ක. නමුත් අපි හේතුඵල ධර්ම ගත්තොත් චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කු විඥාන තින්නම් සංගති පසෝ කියලා මේ ස්පර්ශය නිසා මේ ධර්මය හටගන්න අපි කියන ස්කන්ධයන් උදේවයි කියලා පටිච්ච උපාදාන ස්කන්ධේ එතකොට මේ පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධයගේ ඇතිවීමත් නැතිවීමත් ඇයි අපි බැලිය යුත්තේ? මේ මේ ටිකෙන් කවදාවත් අපි නිවන් දකින්නේ නෑ මහත්තයා. හරිද? මම කියන එක මොකද දැමම පටල ගන්න එපා. ඒකෙන් අපි හොඳට එන්නේ නුවණින් නුවණ ඔසවන ධර්මයක් මේ. මේ පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධයගේ ඇතිවීමත් නැතිවීමත් දක්කහම ඒ දැකීමයි අපිට හයියක් එන්නේ මේ එහෙනම් අතීත හේතු නිසා හටගත්ත දේ නිරුද්ධ වෙලා අනාගත හේතු තාම ඉපදිලා නැහැ වර්තමානයේ හේතු හටගත්තු නැති වෙනවා කියන නුවණ තුන් කාලය අනුව ගිය නුවණ ගන්ධ විතරමයි පංච උපාදානස්කන්ධයත් එහි ඇතිවීමත් නැතිවීමත් උපකාර වෙන්නේ. තාම නිර්වාණ ඥානෙට ආවෙම නැහැ. හරිද? තේරෙනවද? ඕකට කියන්නේ ධම්මටිඥ ඥානෙ තාම. එතකොට හැබැයි ඕක තමයි සත්‍යය. සතාවිතන වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් ඕක තමයි ඇත්ත. මේ ස්කන්ධයත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් බලලා නිවන් දකින්න මේක කරන්න කියනකොට අපි කොහොමද එහෙම වෙන්නේ කියන එක දැනගෙන ඉන්න ඕනේ. අපි කියමු අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේම ඇති මනසක් තියෙන මහත්යලට මම කිව්වොත් මහත්යා අතීතය කියන එක නිරුද්ධ වෙච්ච එකක් නැරිච්ච එකක් අනාගතේ තාම හටගෙන නැහැ ඉපදිලා නැහැ වර්තමානයේ විතරක් හටගත්තු දෙයක් නැති වෙනවා කියලා දැන් මහත්ලාගේ දර්ශනපතෙන් ඒක නැහැනේ මහත් වෙලා ඇහුවොත් මගෙන් ඔබ වහන්සේ කොහොමද එහෙම කියන්නේ කියලා. මට තියෙන්න ඕනේ ඒකට සාක්ෂියක්. මෙන්න මේ ඇත්ත දකින්න හිඳයි මේ ඇත්ත දකින්න හිඳයි මම එහෙම කියන්නේ කියලා. තේරෙනවද? අන්න එතනදී තමයි මේ පංච උපාදානස්කන්ධයත් උපාදානස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් කියන කාරණාව මට පෙන්වන්න වෙන්නේ. මේ පංච උපාදානස්කන්ධයත් උපාදානස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකින්න නිසයි මම එහෙම කියන්නේ කියලා. මේ ඇහත් රූපය චක්කු විඥානයක් තියෙන කාරණාව ගැටීම නිසාම මේ වේදනා සංඥා මේ ස්කන්ධය උපදිනවා නම් ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා නම් මෙන්න මේ කාරණාවෙන් අවධාරණය කරන අපිට මෝරන්න ඕනේ නුවණට අපි යන්න ඕනේ මේ ටික බැලුවේ මම අතීත ධර්මයේ නිරුද්ධ වෙලා නේද කියන උත්තරේ ගන්නයි මේ හේතු ගැටුනහමයි හටගන්නේ කියනවා නම් කියන උත්තරෙන් හම්බ වෙනවා තාම එහෙනම් හේතු ගැටෙන නැත්නම් අනාගතේ තාම ඉපදිලා නැහැ නේද කියන කාරණාවක් උගන්වනවා. වර්තමානයේ හේතු ගැටුනොත් හටගත දේ නැති වෙනවා නම් වර්තමානයේ අනිත්‍යයි කියන කාරණාව උපත් කියලා උගන්වනවා. මෙන්න මේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේ අනුව ගියේ නුවණක් ඇති කරගන්නයි යෝක පෙන්වන්නේ. තේන්නේ. දැන් ඔය අද අපි තාම අහලා හින්දා මේක නුවණක් හැටියට අපිට නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ නුවණ ආවොත් ක්ෂණිකයි ගන්න නිර්වාණ ඥානෙ උපදවන නිර්වාණ ඥානෙ කියන දුක්ඛේ ඥානං එහෙනම් මෙච්චර පටිච්ච සමුප්පන්න රිද්දියකින් පත්‍ය නැති වෙනු නැති වෙන බව ඇත්තනම් ඕකනම් ඇත්ත අතීතයේ නිරුද්ධ වෙච්ච බව ඇති බවට හම්බ වෙන්නේ අපේ මනසම නේද අය කිසිම කතාවක් නැහැ දැන් යාට බැහැර තියනවා තියෙන ඒවා කඩ කඩ බලන් දුන්නේ මොකද අතීතයේ අනාගතයේ දෙක ඇති බවට සිහි කරන්නේ මනෝවිඤ්ඤාණයෙන් විතරමයි. එයා දන්නවා දැන් අර අර හේතුඵල ධහම පටිච්චසමුපාද පන්න බව බැලුවා නම් බැලුවේ මේ නුවණ ගන්න මිසක එතනින් එහාට ඒකේ කෘත්‍යයක් නැහැ. හොඳට මතක තියාගන්න නිවන් දකින්න කම්ම මේ ටික ඔක්කොම කරනවා නෙමෙයි ඔක්කොම කළා නිවන් දකින්නවා නෙමෙයි. තේරෙනවද මම කියන්නේ? තේරෙනවා. මේ පටිච්ච සමුප්පන්න බව බැලුවනම් බලපු එකේ විපාකයේ කෘත්‍ය ටික තමයි සත්‍ය ඥානය පිළිතනවා මහත්තයා. සත්‍ය ඥානය කියලා කිව්වේ නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වෙලා. ඒක ඇත්ත. නොහටගත් දේ හටගත්ත. ඒක ඇත්ත. හටගත් දේ ක්ෂය වෙන, වැය වෙන, වෙනස් වෙන, නිරුද්ධ වෙන ස්වභාවයයි යුක්තයි කියන නුවණ එනවා. ඊට පස්සේ මේ ඇත්ත දකින්න කොටයි එයාට හම්බ වෙන්නේ එහෙනම් මේ මෙච්චරකල් දුකාවේ මේ ඇත්ත සාත්න වුණුකම නිසා නේද නැත්තම් දුක්ඛ ඥාන මේ පංච උපාදානස්කන්ධ දුක සම්පූර්ණ මනෝමයයි නේද ඒ කියන්නේ අපි කියමුකෝ ඊට පස්සේ එයාට එන්නේ කෙලින්ම හම්බ වෙනවා අතීතේ යම්ම අත්දැකීමක් සිහි කරනවනේ මේ ඔක්කොම මනස පිළිබඳ වූවක් නේද මේ ටික ඔක්කොම නැතෙන්න ඕනේ නේද? ඒ කියන්නේ සත්‍ය අච්චරම නම් අර හේතුඵල ධර්ම දකින්නේ සත්‍යයක් තමයි තේරුණානේ. අතීතේ නිරුද්ධ වෙලාමයි කියන එක හොඳට ඉගෙනුවා ඒ හේතුඵල ධර්ම හරියට ආවනම්. ඒකයි දැන් මහත් වෙලා මේක කරගෙන යනකොට නිවන් දකී කියන තැනක ඉඳගෙන කරන නිසා මේ නුවණ එන්නේ නැත්තේ මේ නුවණ ගණ්ඩයි මේක කරන්න කියන දැනුමෙන් ඕක කළා නම් මෙහෙට මහත් වෙලාගේ නුවණක් වෙලා අතීතේ නිරුද්ධ වෙලාමයි අනාගතේ ඉපදිලා නැහැමයි කියන එක. එහෙම වුණා නම් ඒක නුවණක් වුණා නම් ශනික වෙනවා අතීතය නිරුද්ධ වෙලා නම් අතීතයට ඇති බවට හම්බ වෙන මේ වපසරිය මේ කොටසයි ප්‍රපංච කියන්නේ. මේ කොටසටයි ආශ්‍රව කියන්නේ. මේ කොටසටයි කෙලස් කියලා කියන්නේ. ආශ්‍රය ක්ෂය කරනවා කියනකොට මේ අද්දකීම ඔක්කොම මනසෙන් අයින් කරන්න ඕනේ. මනසෙන් නැති කරන්න ඕනේ. අනාගතයේ ඉපදිලා නැතිනම් ඉපදුණු නැති අනාගතයක් ගැන සිහි කරන්න බෑ. එහෙනම් සිහි කරන්න පුළුවන්කමක් තියෙනවනම් මේ ටික ඔක්කොම කෙලෙස් නේද? මම තව ටිකකින් ගෙදර යනවා කියලා හිතනවනම් ටක් ගාලා දන්නවා මේ මම මම ගෙදර යනවා කියලා අහුවේ සිද්ධි ටිකම තමන්ගේ මනසේ කෙලෙසයක් කියලා අහුවෙනවා. ඒ වගේ මේ ටික පිහිටියාම සත්‍ය ඥානෙට එනවා උද්‍යෝග ඥාන ඔය ටික දැක්කහම සත්‍ය ඥානෙ පිහිටියාම එයාට මාර්ග ඥානෙට එනවා දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං කියන මෙන්න මේ ටිකට එනවා ඒ ටික තියෙන්නේ තමන්ගේ මනස තුල උපදින මෙන්න මේ ධර්මයනේ ඒ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බලන්ඩයි කියන කාරණාවට. ඒකයි මම කිව්වේ තාම අපි ඒ 160ක් නෑ කියලා කිව්වේ මොකද ඔය උදයය බලපු නුවණ මුහු කරන්ට ඕනේ තුන් කාලේ නිරුද්ධයි කියන නුවණට. ඒ නුවණ මුහු කරන්ට ඕනේ ඊට පස්සේ එහෙනම් තුන් කාලය ඇති බවට හම්බ වෙන ටික කෙලෙසෙන්න මේක හිඳින්ද මොකද්ද කරන්න ඕනේ කියන තැනට. අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් පෙන්වන්නේ ඒ ටික හිඳින්ද තමයි සීල සමාධි ප්‍රඥා කියලා පෙන්වන්නේ. එහෙම නැතුව අර ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ තමයි ඒකේ ප්‍රඥාවවත්. ඒ ටික අවබෝධ කරගන්න සීලේ පිළිපල සමාධි වඩලවත් නෙමෙයි. ඕක ඇත්ත. ඇත්ත කරන්න දෙයක් නෑ අපිට. සත්‍යයේ දැන් අපිට හේතුඵල ධම බලනකොට උත්තරයක් ආවනේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා. දැන් ඒ උද්‍යව ඥානය බැලුවේ මේ නුවණ ගන්නයි. ඒක හොඳට තේරෙන්න ඕනේ. අපි මේ කරන එක දැන දැකම කරන්න ඕනේ කියලා මම කියන එකින් එකට. මේ උද්‍යෝග ඥානයේ ස්කන්ධයන්ගේ උද්‍යෝගය බැලුවේ සත්‍ය ඥානය පිහිටවා ගන්නයි. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය. ඕකට කියනවා අන්වේ ඥානය කියලා. මේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය අනුව ගිය නුවණක් ඇති කරගන්න අතීත ධර්මයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙලා නැහැ වර්තමානයක් විතරයි තියෙන්නේ ඒ විකද හටගෙන නැති වෙනවා තියෙනවා ඉන්නව නෙමෙයි ඔය නුවණ පාදින්නයි ඊට පස්සේ ඒ නුවණ ඒ සත්‍ය ඥානය මොකටද ඒ සත්‍ය ඥාණයෙන් ඔසවනවා නුවණක් එහෙනම් එහෙනම් අතීතයේ ඇති බවට අනාගතයේ ඇති බවට වර්තමානයේ ඇති බවට හම්බ වෙන මේ මනසම වැරදි නේද මේ ටික නේද ප්‍රපංච මේ ටික නේද කෙලෙස් මේ ටික නේද මනස මේ නිරුද්ධ වෙන්න ඕනේ කියලා නුවණක් වෙනවා ඊට පස්සේ අන්න දැන් තමයි ඒ මනස තුල තියෙන අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයම අපි තුල තියෙන මේ ගතිය මතන්නයි සීල සමාධි ප්‍රඥා තියෙන්නේ මිසක සීලයක පිහිටලා හිත සමාධි කර කර උපදින උපදින විතරකයන් තමා තුල මහතගෙන නැති වෙනවා නැති වෙනවා කියලා බලලා බලලා බලලා බලලා මේ ආශ්‍රයක් හිඳලා එතකොට එහෙම බලන්න බලන්න බලන්න බලන්න ඒ කියන්නේ සිහින දේ බාහිර තියනවා කියලා යන්න යන්න ආයෙත් ඒකම එනවා. ආයෙත් බල මේ gedara කියලා සිහි වෙනකොටම බාහිර කියලා යනවා කියන්නේ ආයෙත් ඒකම තහවුරු වෙනවා. gedara කියලා සිහි වෙනකොට නෑ ඒක තමා තුළමයි. තමා තුළම හටගන්න නැති වෙනවා කියලා බලන්න බලන්න බාහිර තියනවා කියන කෙලෙස් අඩු වෙනවා. තමා තුළම නිරුද්ධ වෙනවා. හැබැයි තමා තුළ හටගෙන තමා තුළමයි මේක නිරුද්ධ වෙන්නේ කියන එක බලා ගන්න බෑ. ඒක අපහසුයි. ඒ හින්දාම තමයි අපිට සමාධිය ඕනේ සමාධියෙන් කරන්නේ බාහිරමයි තියෙන්නේ, gederamයි තියෙන්නේ කියලා පෙන්නන gati අඩු කරනවා. තමා තුළ හටගත්තු විතරකයක් මේ කියන එක පෙන්නගන්න ඉඩ තියෙනවා. ඕකයි සමාධියෙන් කරන කෘත්‍ය ටික. සමාධියෙන් කරන්නේ ඇත්ත ඇති හැටි දකින්න. gedara කියලා තමානම් සිහි කළේ තමා සිහි කරපු බව දකින්න ඉඩ ලබා දෙනවා. බෑ බාහිර තියෙන දෙයක්මයි කියලා බාහිරට පෙන්නන gati අඩු කරනවා සමාධිය. මොකද එහෙම ඒ සමාධිගත නැති මනසකදී gedara කියලා පහළ වුණාම gedara තියෙන දෙයමයි කියන මට්ටමක යෙදිලා තියෙනවා. ඒ ගතිය එහෙමම තියෙද්දි හිඳින්න බැරි හින්දා හිඳෙන්නේ නැති හින්දා සමාධියෙන් අර ගතිය අඩු කරාම තමා තුල හටගත් දේ නැති වෙනවා කියලා බලන්න පුළුවන්. එතකොට බාහිර තියනවා තියනවා කියන ගතිය අඩු වෙනවා. ඊට පස්සේ සමාධිය ඇති කරගන්න උපකාරයි සී කය වචන දෙකේ සංවරය. සීලයක පිළිතල සමාධි වඩමින් උපදින උපදින ස්කන්ධයන්ගේ ඒ කියන්නේ දැන් gedara කියලා සිහි කළොත් එයා දන්නවා මේ අනිත්‍ය දෙයක් උපන්නා ජරාවක් උපන්නා මරණයක් උපන්නා රෝගයක් උපන්නා හුලක් උපන්නා ගඩක් උපන්නා කියලා බලන්න පුළුවන් අයියේ ඔය gedara කියන අරමුණ හදිසිය මරණ නැති නොකර තිබුණොත් මරණාසන්න මොහොතේ සිහි වුණොත් ඔය කෙරෙහි තණ්හාව පිළිතලා ප්‍රතිසන්දි වශයෙන් දැකගත්තොත් යම්තාක් රෝග තියෙනවා නම් ඒ හැම රෝගයක්ම හැදෙනවා නම් ඒ රෝග හදා දෙන ප්‍රතිසන්දිය ලබා දෙනවා මේ දේ ඒ නිසා මේක රෝගයක් වගේ. යම් මේ වගේ නිමිත්තක් සිහි කළ ප්‍රතිසන්දි වශයෙන් ලැබුණොත් යම්තාක් උල් පිනිසි කඩු පහරවල් වඩී නම් ඒ වගේ උපත්යක් ලබා දෙන නිසා මේක හුලක් වගේ. යම් රෝගයක් හැදිලා හොරි කුස්තියක් හැදිලා මුළු ජීවිතේම සරව gediye වෙන උප්පත්තියක් ලැබෙයි නම් එබඳු උප්පත්තියක් ලබා දෙන්න පුළුවන් බෑ මේක ගඩක් වගේ කියලා උපදින උපදින විතරකයේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන් මුලක් වශයෙන් ගඩක් වශයෙන් බලන්න පුළුවන් අපිට. ඒකෙත් අර්ථ තියෙනවා. එහෙම බලනවා මේ සමතකමතහනකින් හිත වඩනවා අපව සීලයට පිට. හොඳට මතක තබා ගන්න සීල සමාධි ප්‍රඥා කියන තුන යෙදෙන්නේ ඔතෙන්ට මිසක දැන් මේ සීලයක පිළිතුර සමාධි වලවල ස්කන්ධයන්ගේ උදේවය දැක ගන්න හදනවා නෙමෙයි හැමදාම. ඒ සීලයක පිළිතුර හිත සමාධි කළා ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බැලුවනම් ඒ බලපෑකේ කෘත්‍ය ටික ඉවරයි තුන් කාලය අනුවගේ නුවණ ආවෝ. තේරුණාද? තුන් කාලය අනුවගේ නුවණ ඉන් කෙරෙන්න තියෙන කෘත්‍ය ටික ඉවරයි අතීත නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන නුවණින් කෙරෙන දුන කෘත්‍ය ටික ඉවරයි එහෙනම් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඇති බවට හම්බෙන්නේ මේ ටික නේද දුක මේ ටික නේද කෙලෙස් කියලා ආවන. එතකොට ඉබේම දුක්ඛේ ඥාන කියන දඩට ඇවිල්ලා දැන් අපි. අර සත්‍ය ඥානයේ ගාවට මාර්ග ඥානෙ පිහිටලා දැන් මේ තියෙන්නේ. ඊට පස්සේ එහෙනම් මේ දුක නිරුද්ධ කිරීම සඳහායි මේ ප්‍රතිපදාව තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධ දුකේ නිරෝධයටයි මේ ප්‍රතිපදාව දැන් තියෙන්නේ. ඊට පස්සේ සීල සමාධි ප්‍රඥා කියන සීලයක පිටලා සමාධි වඩමින් අර වගේ උපදින උපදින ධර්මයන් අනිත්‍ය හැටියට දුක් හැටියට රෝගයක් කුලක් හැටියට බලන්න ඕනේ. එහෙම බලනකොට බලනකොට බලනකොට වෙන්නේ තමා තුළ පවතින මේ දැන් මහමූද රැල්ල වගේ පහළ වෙන විපර්ක ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙන්න ගන්නවා. සිහි කරනවා gedara daruwa කියලා. අනිත් අතට නෑ. gedara daruwa කියලා සිහි කරන්නේ අපිනේ. නෑ ඒ උනට එහෙ තියෙනවා. නෑ ඒ උනට එහෙ තියෙනවා කියලා හිතෙන්නේ Tamanට. කියලා මේ වගේ මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම බලාගෙන යනකොට ඊතාසියු විතර්ක පහළ වෙනවා. ඊතාසියු විතර්ක කියලා කියන්නේ අපේ මහත්කලාට තමන්ගේ අතපය තියෙනවා කියලා තේරෙන බවක් තියෙනවා නම් ඒද හිතක පහළ වෙන විතර්කයක්. මේ ශරීරයේ තාම මල හිතාගන්න මලමිනියක් වගේ කියලා මලමිනියට කිසිම දෙයක් තේරෙන්නේ ඒිට මෙහා දැනෙන යම්ම දැනීමක් හැඟීමක් තියෙනවා නම් ඒ ඔක්කොම හිත පිළිබඳ වුණා ඒ ඔක්කොම නිමිති ඒ ඔක්කොම එකදු සැවැන්න මුලක් තරම් හේතුව කර තිබුණා ප්‍රතිසන්දිත යනවමයි අර තණ්හාව ඕනේ මරණ ජීවිත අතහරිනකොට තියෙන දේ අල්ල ගන්නවා කියන එක තමයි විඥානයේ ස්වභාවය ඊට පස්සේ මෙන්න මේ තැනට ආවහම ඒ කියන්නේ ඒ විදිහට සීලයක පිළිලා සමාධි වඩ වඩ උපදින උපදින විතරකයන් බලනකොට තමා තුල කියලා ඉතලා රළු රළු විතරක හම්බ වෙනවා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියන ඒවා බාහිර තියනවා තියනවා කියන ගතිය කැපිලා කැපිලා අඩු වෙලා ටිකක් ඒව සිහි කරනු නැහැ තමම්නේ සිහි කරන්න කියන ගතියට ටික ටික එනවා ඒ තමයි කෙලෙස් අඩු වෙනවා කියන්නේ ඊට පස්සේ තමන් ඉන්න වට උපිතාවක් දෙක වහගත්තාම වුණා ගෙවල් දොරවල් මේ මිනිස්සු ඉන්නවා වටපිටාව තියෙනවා කියන හැඟීම අහු වෙනවා. ඒකද විතර්කයක් කියලා. ඒකෙද ওই විදිහට බලන්න බලන්න ඒවත් විතර්කයි කියලා තමන් හඳුනගෙන බලන්න බලන්න බලන්න බලන්න ඊට පස්සේ තමන්ට තමන්ගේ අත්පය ඇති ස්වභාවය හැඟීම් ස්වභාවයක් තියෙනවා නම් ඒ දෙද විතර්කයක් කියලා තේරෙනවා. අන්තිමට ඒ ටිකත් නැකෙනකොට යම් සමතේකට හිත තබපු සති නිමිත්තක් කියන සති නිමිත්ත කියන තැනට පොයින්ට් වෙලා ඒ සති නිමිත්තක නිමිත්තක් කියන තැනින් ඒකේ අනිත්‍ය කියන තැනට වගේ එනවා. අන්න ඒ මට්ටමට එනකොට මේ කෙලෙස් ගොඩාක් සංසිඳෙනවා. දැන් මෙහා පැත්තෙන් බොජ්ජංග ධර්ම වැඩෙන්න ගන්නවා සංසිඳෙනවා කියලා කියන්නේ එහෙම සංසිඳනකොට හිතේට ප්‍රමෝදය කියලා එකක් ඇති වෙනවා. ඒ ප්‍රමෝදය නිසාම කෙලෙස් සංසිඳන කොට ඇති වෙන ප්‍රමෝදය නිසාම නිරාමිත ප්‍රීතිය කියලා එකක් ඇති වෙනවා. ප්‍රමුජිතස්ස ප්‍රීති ජායති. ප්‍රීති සහගත ස්වභාවය නිසාම හිත කය දෙක සංසිඳෙනවා. ප්‍රීති මනස කායම් පස්සම්බති. පස්සද්ද කායේ සුඛං වේදේති. කය සංසිඳනකොට හිත කය දෙකම සැප සහගත වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති හිත සමාධි වුණ සැපසහගත කල හිත සමාධි වෙන සමාහිතේ චිත්තේ යථා භූතම් පජානති හිත සමාධි වුණාම ඇත්ත ඇට හැටි දක ඔන්න දැනුයි මහත් වෙලාට ඇත්තටම අතීතේ නිරුද්ධ වෙලා නේද අනාගතේ ඉපදිලා නෑ නේද වර්තමානයේ විතරක් හටගෙන නැති වෙනව නේද කියන ඇත්ත පේන්නේ ඉස්සෙල්ලා දැනගෙන අර ඇතුළත තියෙන කෙලස් ටික හිඳගෙන හිඳගෙන හිඳගෙන හිඳගෙන ගියාම මෙහෙන් ප්‍රීති ප්‍රමෝද පස්සද්ධි කියන ටික ඇවිල්ලා ධ්‍යාන මට්ටමට එන එකයි ඔය වෙන්නේ දැන් මෙන්න මෙදාටයි ඇත්ත දකින්නේ ඔන්න දැන් ඇත්ත සත්‍ය දකින්නවා මහත් වෙලාම දැන් තාම දන්නවා එදාට ඇත්ත ඇති හැටි දකින්නට කලකිරෙනවා අනේ ඇත්තටම අතීතේ නිරුද්ධ වෙලා නම් අනාගතේ ඉපදෙලා නැත්තම් මෙහෙම තැනක මේ තුන් කාලයේම අරගෙන දුක් විඳපු මනස ගැන එදාටයි කලකිරෙන්නේ කලකිරෙනකොට නොයැලෙනවා නොයැලෙනකොට මිදෙනවා මිදුනහම කෙලෙසුන්ගේ මිදුන මට උපදින්නේ නැහැ කියන ප්‍රතිවේක්ෂා නුවණ පහළ වෙන්නේ ඉබේමයි. මිදීම පිණිස පවතින මිදීම පිණිස පවතින නුවණ ගන්ඳ අමුතුවෙන් උසාවත් වෙන්න ඕනේ කෙලෙසුන්ගේ මිදුනහම ඉබේම ලැබෙනවා. කෙලෙසුන්ගේ මිදීම ගන්න උත්සාහවත් වෙන්න එපා මහත් වෙලා කල නොයැලුනහම මිදෙනවා ඉබේම. නොයැලීම ගන්න උත්සාහවත් වෙන්න එපා කල කිරුනහම නොයැලෙනවා ඉබේම. කලකිරීම ගන්න එපා. ඇත්ත ඇති හිතේ දකින්නකොට කලකිරෙනවා. ඇත්ත ඇති හිතේ දකින්ද උත්සාහවත් වෙන්න යන්න එපා. හිත සමාධි දවසට ඇත්ත ඇති හිතේ ඉබේම පේනවා. හිත සමාධි කරගන්න යන්න එපා අමාරුවෙන්. හිත කය දෙක සැපසහගත කල්ලි ඉබේම හිත සමාධි වෙනවා. හිත කය දෙක සැපසහගත කරගන්න යන්න එපා බෑ. හිත කය දෙක සංසිඳුණු දවසට හිත කය හිත දෙක සැපසහගත වෙනවා. හිත කය දෙක සංසිඳන බව ගන්න යන්න එපා ගන්න බෑ. ඒක ඉබේම වෙනවා නිරාමස ප්‍රීතිය ඇති තැනදී. නිරාමස ප්‍රීතිය කවදාවත් ගන්න බෑ ගන්න යන්න එපා වෙන්නේ නැහැ. ප්‍රමෝදය ඇති තැනදී ප්‍රීතිය කියනක උපදිනවා. ප්‍රමෝදය කියන එක කවදාවත් ගන්න බෑ ගන්න යන්න එපා. යෝනිසෝ මනසිකාරය නිසා ප්‍රමෝදය ඇති වෙනවා. යෝනිසෝ මනසිකාර්යය මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක්, කුලක් හැටියට යෝනිසෝ මනසිකාර්යය කළ යුතුයි. ඒ ටිකේ අනිත්‍ය දෙයක් උලක් ගයක් හැටියට මානසිකාරය කරන්නේ මේක තමා තුළ උපන විතර්කයක් හැටියට හඳුනාගෙන ඒක බහැරට යන්නේ නැතුව එහෙම කරන්න උපකාර පිණිස තියාගන්නවා සීලය සීල මේ සමාධිය සමාධිට උපකාර පිණිස තියාගන්නවා සීලය සීලයක පිහිටලා චිත්ත සමතයක් ඇති කරගෙන තමා තුළ උපදින උපදින හැම විතර්කයක්ම විතර්කයක් හැටියට හඳුනගන්න. ඇයි විතර්කේ විතර්කයක් හැටියට හඳුනගන්නේ නැහැ. මේවා ඇත්ත නෙමෙයි සිතේ පහළ වෙන සිතුවිලි මාත්‍රයක් විතරයි කියන නුවණ හෙල්ලෙන්නවත් නැතුව බෑහිරට යන්නේ නැතුව තමා තුළම හිටිනවා මොකද අර සත්‍ය ඥානය පිහිටලා ආවොත් අහගත්ත ගන්න මේ කියන්නේ අතීතයේ නිරුද්ධ වෙලා නම් ඒ කියන්නේ අපේ කවුරු හරි කෙනෙක් මරුණා නම් මරුණු කෙනා ඉන්නවා කියලා සිහි කරන එක මනෝමය සිද්ධියක් මිසක මෙහෙම සිහි කරන කෙනෙක් ආයෙ දැන් කොහෙවත් නැහැ කියලා හොඳට එයාට නුවණ තියෙනවා එහෙම එහෙම බලලා බලලා බලලා බලලා මේ ටික හින්ගහාම හිඳුණු දවසට අර පැත්තෙන් ප්‍රමෝදය, ප්‍රීති, පස්සද්දි, සැප, සමාධි කියන තැනට ආවහම තමයි ඔන්න ඔය දැන් අහගත්ත ඇත්ත දකින්න දවසට එදාටයි. හොඳට මතක තබා ගන්න ඕනේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන මේ වචනේ කියන්නේ ওই වචනේ කියන්නේ කාටද? අතීතයේ අනාගත වර්තමාන කියන තුන් කාලයක් තියෙනවා කියන මනසටයි කියන්නේ. අපි කිව්වොත් ඔබතුමන්ලා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ මම කිව්වොත් මහත්තුරුනේ ලංකාව කියලා එකක් තියෙනවා ඒකට යන පාරක් මෙන්න මෙහෙමයි කියලා කිව්වොත් අහගත්ත ගමම ඕගලන්ට ලංකාව පේනවද? නෑ නෑ. ඔතන ඉඳලා ඒ වුණොත් තමයි සුදු මේන්නේ. පේන්නේ නැති හින්දා ලංකාව කියලා එකක් නැහැ මේ හාමුදුරුවෝ කියන්නේ බොරු කියලා හරියයිද? හරියන්නේ හොඳට මතක තියාගන්න ඕනේ මම ලංකාවක් තියෙනවා ලංකාව කියන පාර මේකයි කියලා කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න කට්ටියටයි. එතකොට එයා ඊට පස්සේ ලංකාව තියනවා කියපු පාරේ ගිහිල්ලා ගිහිල්ලා ලංකාවට යන්න ඕනේ. එදාට ඕස්ට්‍රේලියාව පෙන්නුව තමයි පුදුමේ. නේද? එහෙමයි. ඒ වගේ අතීත ඒකේ මම උපමා කළේ අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන ඇත්තක් තියෙන්නේ කියලා කියන්නේ මම අතීත අනාගත වර්තමාන මේ තියෙනවා ඉන්නවා කියන තැනක මනස තියෙන ඕගලන්ටයි. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියන ධර්මය වඩලා මේ අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියන මනස දුරු කළා මෙතෙන්ට එන්න පුළුවන් කියලා කියන්නේ ওই මනසටයි. දැන් ওই ටික අහගත්තා කියලා තාම ඕගොල්ලෝ ඉන්නේ ලංකාව ගැන අහගත්තා කියලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ වගේ. තාම ඉන්නේ අතීත අනාගත වර්තමානකින් තුන් කාලේ තියෙනවා කියන මනසේ. ඒ හින්දා ඔතෙන්ට මැනලා මේ හාමුදුරුවෝ කියපු එක ඇත්තද දන්නේ නැහැ කියලා කෙසේද කෙසේද කියලා විමති පුදවා ගන්න එපා. ඔතෙන්ට ඉන්නකොට ඕස්ට්‍රේලියාවේ ඉන්න මහත්තයලා ලංකාව පෙවුනොත් තමයි පුදුමේ. නොපෙනීම පුදුමයක් නෑ. ඒ වගේ ওই මනසේ ඉන්න කෙනාට මේ කියන එක පෙවුනනම් තමයි පුදුමේ. අපි හිතාගෙන ඉන්නේ මේක ඇත්තනම් පේන්න ඕනේ කියලානේ. ඇත්තනම් තේන්න ඕනේ නෙමෙයි ගියොත් තේන්න ඕනේ කියන තැනකට එන්න. ලංකාව තියෙනවා කියලා එකක් තියෙනවා ඒකට යන පාරකුත් තියෙනවා කියන එක මේ මහත්තයල ඔතේ ඉඳන් කිව්වොත් ඔය හාමුදුරුවෝ කියපු එක ඇත්තනම් මේ තේන්න දෙපෑ අපිට කියලා ඔහේ ඉඳන් කිව්වට හරියයිද? හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. මං කියන එක තේරෙනව නේද මහත්තයා? තේරෙනවා. තේරෙනවා. එතකොට ඒ නිසා ඊට පස්සේ මහත්ලාට නුවණ එන්න එහෙනම් මේ සීල සමාධි ප්‍රඥා තියෙන්නේ මොකටද? මෙන්න මේ මෙතෙන්ට යන්න නේද? මොකද්ද අතීත නිරුද්ධ වෙච්ච අනාගත ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැන දකින්න තැනට මනස ගන්නයි. ඊට ඒ සීලයක පිළිපදලා සමාධිය වැඩ වැඩ නුවණින් බලනකොට වෙන්නේ මොකද්ද? අන්න අර ප්‍රමෝදය ඇවිල්ලා ප්‍රීතිය ඇවිල්ලා පස්සද්ධිය ඇවිල්ලා සැපේ ඇවිල්ලා හිත සමාධිය වෙනවා. අන්න එදාට පේනවා. ඕ මාර්ගය ආවා දැන් සීල සමාධි ප්‍රඥා වැඩනකොට ලංකාවට එන පාරේ ආවා වගේ දැන් ඔන්න ලංකාව පෙනේ. ඒ වගේ අන්න ඒතනට යනකොට මහත්ලාට පෙනෙයි ඇත්තටම අතීතේ නිරුද්ධලා නැගිට ඉපදලා නැහැ වර්තමානයේ හටගන්න නැතිනවා නේද කියලා. උතින් එහා කරන්න දෙයක්වත් නැහැ. ඉතින් නිවන් දකින්නවා කියලා කියන්නේ ඕනෝක නිවන කියන එක මහත්ය බැරි දෙයක් හෝ නොලැබෙන එකක් නෙමෙයි අනිවාර්යයෙන්ම පුළුවන් ගියොත් යවෙන එකක්. නොගියොත් යවෙන්නේ නැහැ. ඕගොල්ලෝ මේ තුන් කාලය තුලම අහගෙන දැනගෙන ඉගෙනගෙන හිටියොත් මේ ලෝක නිරෝධය කාල නිරෝධයෙන් හම්බ වෙන දර්ශනේ හම්බ වෙන්නේ නැහැ. එතෙන්ට මනසෙන්නේ නැහැ. ඒකන්ට ගියොත් යවෙනවමයි. නේද? ඉතින් මේ මේ මේකෙදි චුට්ටක්වත් ප්‍රාර්ථනා ඕනේ මහත්තයා චුට්ටක්වත් අදහන්න ඕනේ. අනික මන්ද මට තේරෙන දේ මහත්තයාට තේරෙනවද කියන එක මම දන්නේ නැහැ. චුට්ටක්වත් විමතියක් නැහැ කෙසේද කෙසේද කියන එකක්වත් මේක හරියට තේරුනොත් ඒ කියන්නේ තමන්ට තමන්ව ප්‍රත්‍යය ඒක්ෂා කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට තේරෙන්න ඕනේ මේ මේකනේ කරන්නේ. කළ යුත්තේ කියන එක. නැතිනම් අපි උදේ බල බල යනකොට නිවන් දකි. නැත්තම් ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. එතකොට නිවන් දකි කිව්වට අපි මොකද්ද ඒ දකින්න හදන නිවන කියන්නේ? ඒ දේ කරන එකෙන් එකට නුවණ තියෙන මේ දේ කරන්නේ මේ නුවණ ගන්නයි. මේ නුවණ තියෙන්නේ මේ නුවණ ගන්නයි. මේ නුවණ තියෙන්නේ මේ නුවණ ගන්නයි කියන්නේ. මම ඔය හැම වෙලාවෙම කියන්නේ හැම දෙයක් හැම දෙයක් ආරම්භයම පෙනි පෙනි දැක දැක යන්න ඕනේ මිසක හනාමුක්ති ගන්න වැඩේ නම් හරියන්නේ නැහැ. <laughs> මං කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඕක ඔය ටික පටිගත කරලා තියෙනවද? දැන් කීප ටික පටිගත කරගත්තේ නැද්ද? ඒව හැමෝම පටිගත කරනවා පටිගත කරනවා. ওই ටික හරි වටේ ටිකක් අහන්නකො ওই ටිකේදී. ඉතින් මේ එහෙමයි. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ මේ රෝවර් චුට්ටක් ආපහු කතා කරනවා. මම ඒක කතා කරමු මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම මේ දෝෂකට කියනවා නෙමෙයි වර්තමාන නොයෙක් භාවනා ක්‍රමවලට මම මේ පෙන්වන ධහම පටහැනි මේ මට වෙහෙසක් වෙනවා මහත් වෙලා නොයෙක් නොයෙක් අදහස් ඇති කරගෙන මේකෙන් දිහා බැලු මොකද මේ ධහම දිහා ඇස්තරලා බැලුවේ නැත්තම් තේින්නේ නැහැ. ඒ හින්දා මම කියන්නේ සද්ධාව මං කියන එකට පිටිටම ගන්න කියන එක නෙමෙයි. සද්ධාව පිහිටනවද නැද්ද කියන එක තේරුනොත් මිසක නැතිනම් අපි මෙව කරන්න ගන්න ඕනේ තේරුම් ගන්න මේක උත්සාහවත් වෙන්න. තේරුනේ නැත්නම් මේක වැඩක් නැහැ කියලා අතහරින්න. ඒක මෙහා මම මේකෙන් මතක් කළේ හැම දෙයක්ම මොනවා හරි කර කර මේකත් ඒ අතට ඒ ගොඩේ එකක් හැටියට දාගෙන කරන්න එපා. ඉතින්ලා ඔක්කොම අතහැරලා මේක විතරක් කරන්න. මේ කියන දේ පොඩ්ඩක් හිතන්න ගවේෂණය කරන්න. හරි නොගියොත් දෙකක් නෑ අතහැරලා දාන්න. මේ හාමුදුරුවෝ පය ගහලා කිව්වත් අපිට කමන්නේ අපිට දුක නැති වෙන්නේ නැත්නම් අපිට මේ දර්ශනය තේරෙන්නේ නැත්නම් අපි කරපින්නගෙන යන්න ඕනේ ඊට පස්සේ යන්න එදාට තව එකකට යමු වෙන්නේ ඒකෙදි කවුරු වුණත් කමන්නේ ඒකෙදි අවංකවම යෙදිලා අවංකවම හිතලා ගවේෂණය කරලා බලන්න ගොඩක් ගොඩක් අරකටත් පයින්නවා මේකටත් පයින්නේ නැතුව එදාට මේක අයින් කරුවා දැන් මේකට ඒකේව ගලපන්න නැතුව ඒක අයින් කරුවා මේක අයින් කරුවා ඒක හරියටම යෙදෙනවා ඒ වගේ යම් සත්‍ය ගවේෂණයක් කරනකොට අපි හොඳට මතක තියාගන්න ඕන අච්චාරු හදාගන්න නැති වෙන්න. අච්ච මම කියන්නේ මේ අමලා වෙන්නකම මත මේ හැටි මගේ. නෑ නෑ නෑ නෑ වාසේ සත්‍යයට දේශනා කරන්නේ ඒක අපි අහගෙන ඉන්න බොහොම කැමැත්තයි. මේ මම කියන්නේ නැත්තම් අපිට අපි බුදුදහම මොකද්ද කියලා නෙමෙයි අරහම් ගංගි දහමට මේ දහම ගැලපෙනවද කියලායි බලන්නේ. මම මොකක් හරි කිව්වා මහත්තයා තව ස්වාමීන් වහන්සේලා මගෙන් එකක් ඇහුවාම දැන් ඒක මේකට ගැලපෙනවද මේ හාමුදුරුවෝ මේකට ගැල අපි අන්තිමට තව කාගේ කාගේ හරි දේශනා ගලප ගලපින්ලා තියෙනවා මිසක අපිට එක එක තැනකින්වත් සත්‍යයක් අවබෝධ වෙලා නැති. ඒ හින්දා මේ කියන කාරණාව මොකද්ද කියන එක එක තැනකින් හරියටම ගවේෂණය කරගන්න අපිට හරියට කාරණාව තේරුණු දවසේදී කොතනකින් හරි මෙන්න මේක කරන්න ඕනේ කියලා එදාට මුළු ලෝකේ තියෙන ඕනම එකක් ඇහුවට කමක් නැහැ. මොකද ඇත්තටම ගන්න ඕන දේ ගන්නත් අතහරින්න ඕන දේ අතහරින්නත් ගන්නවා එදාට. මේ ඒ එතෙක් අපි සත්‍ය අනුරක්ෂිතේ ඉන්න ඕනේ අපි අපිව රැකගන්න වෙනවා. මොකද මේ හිතේ ස්වභාවය නොයෙක් විතර්ක උපදින සුළුයි. ඉතින් එබඳු මනසකට මුලින් රැකවරණේ සපයලා තමයි අපිට මේ ටික කරගන්න වෙන්නේ. හොඳයි අපි රෝණ මහත්තයා කතා කරමු. අවසරයි වන්නාන්සේ වහන්සේට දැන් ප්‍රයත්නම අපි ගොඩක් බාධා කරනවා කරදර කරනවා අපේ පොඩ්ඩක් ඉවසන්න ඒක ස්වයන් වහන්සේ මම මෙතන ඇත්තම මේ අහන්න උත්සාහ කරන්නේ සම්මා දිට්ඨිය පිළිබඳවයි අපි මොකද මූලිකම කාරණේ යුත්තේ මේ මාර්ගයේදී සත්‍යඥාන ප්‍රමිනීම ඒ සත්‍යඥාන ප්‍රමිච්ච කල්පාවකයට පුළුවන් වෙනවා ඉතින් කෘත්‍ය කියන කාරණා ටික සකස් කර ගන්න. ඉතින් මූලිකව වැදගත් වන කාරණේ සත්‍යයන් පස්සේ. ගන්නාසේ දැන් මේ කරපු මේ දේශනාව තුළ සත්‍යයන් පස්සීම සහ එතන කියනට කෘත්‍ය පිළිබඳ සෑම දේශනාවක් ඇත්තම කියුණා. අපි ඉවත් අගේ කරනවා එක මෙතෙන්දි මම අහන පොඩ පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ ස්වාමීන් සත්‍ය ඥානය කියන කාරණය පදනම් වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය වැරදි ආකාරයෙන් ගැනීම නැත්නම් සත්‍ය දිට්ඨිය වශයෙන් බාර ගැනීම කියන කාරණය මම මේ වචනවලින් කිව්වට ඒක මේ අතරින් කිව්වට ඒක වඩා ගැඹුරක් එච්චර හේයන් දෙපා පොළේට පොළොන් එච්චර හේයන් දෙපා කෙටියෙන් කෙටියෙන් ගන්න මේ සත්‍ය ඥානය කියන්නේ එක දැනක් ගන්න මේ ඔය මොන වචන වලින් කතා කරේත් අපි ඉන්න තැන් වලින් අන්තිම යථාර්ථය වෙලා තියෙන සත්‍ය ඥානය තමයි අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙලා වර්තමානය හටගෙන නිරුද්ධ වෙනවා කියන තැන දර්ශනය තමයි සත්‍ය ඥානය. ඊට පස්සේ කෘත්‍ය ඥානය කියලා කියන්නේ එහෙනම් මේ සත්‍ය සඳහා එළඹ සිටින විදිහට කටයුතු කරන්න ඕනේ. එහෙනම් කටයුතු කරන්න කියලා තියෙන්නේ මොකද්ද? හොඳට බලන්න. තුන් කාලයේ ඇත්ත ඕකනම් ওই පැත්තට විරුද්ධව තියෙන අපේ මනස අහිං කරන්නයි දැන් මේ තියෙන්නේ. ආයේ ඔහේ මුකුත් කරන්න තියනවා නෙමෙයි. අතීතයේ නිරුද්ධ වෙච්ච බව සාත් කරගන්න සීල සමාධිය අඩනවා නෙමෙයි. ඇත්ත ගන්න දෙයක් නැහැ. ඇත්තේ කළ යුත්තක් නැහැ. ඉබේ ඉබේ සාත් වෙන්න ඕන එකක්. හොඳට මතක තියාගන්න මේක. අනාගතයේ නොහටගත් බව සාත් කරන්න යන්නේ නැහැ අපි. එහෙම මාර්ගයක් නැහැ. ඊට පස්සේ වර්තමානයේ හටගෙන නැති වෙන එක බලන්න සීල සමාධි ප්‍රඥා පුරන්නේ නැහැ අපි. හොඳට මම මේ කියන එක බලාගන්න. මේක සත්‍ය නං. සත්‍ය ගන්න බෑනේ. සත්‍ය කියන එක සාත් වෙන්න ඕන එක. එතකොට මේ ඇත්ත තුල අපේ මනස නැත්තේ මොකද යම් නැත්තක් තියෙනවා නම් බොරුවක් තියෙනවා නම් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලේ ඇති බවට හම්බ වෙන බවක් තියෙනවා. දැන් කෘත්‍ය ඥානය කියන එකෙන් කරන්නේ මේ ටික ලෙහෙන එක. කෘත්‍ය කියන්නේ අර අතීත අනාගත වර්තමාන කියන තුන් කාලේ ඇති බවට හම්බ වෙන ටික මනසින් බැහැර කරන තමයි මේ ප්‍රතිපදාව. අන්තිමට යථාර්ථයේ ඒ ටික බැහැර කෙරුවට කෘත්‍ය කියන එක මොකද මේ ටික බැහැර වෙන්න බැහැර වෙන්න තුන් කාලයේ තියෙන මනස බැහැර වෙන්න බැහැර වෙන්න ටික ටික ලං වෙලා තියෙන්නේ මොකේද අපි? සත්‍ය ඥානෙටනේ. සත්‍ය ඥාන. ඒ කියන්නේ තුන් කාලයේ තියෙනවා කියන මනස අයින් කරන්න අයින් කරන්න ලං වෙන්නේ මොකේදද? අතීතේ නිරුද්ධ වෙච්ච අනාගතේ නූපදින බවට නේද ලං වෙන්නේ. එතකොට කෘත්‍ය ඥානෙන් අපි අන්තිමට කළ තියෙන්නේ මේ සත්‍ය ඥානෙ ගත්තනම් ඒක සාක්ෂර කරගන්න තමයි කෘත්‍ය ඥානෙ. කෘතඥානය කියන්නේ කළා කියලා කියන්නේ අතීතේ නිරුද්ධ වෙච්ච බව සාත් කළා අනාගතේ නොහටගත් බව සාත් කළා වර්තමානයේ හටගෙන නැති වෙන බව සාත් කළා. ඔන්න නිස්කාව සම්මාදිට්ඨිය කියෝක. ඔතනට ඔතෙන්ට එන්න අපි ඒවට කලේ වෙන එකක්. මොකද්ද කලේ? පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටියට දුක් හැටියට රෝගය හැටියට බල බලා ඉඳලා පංච උපාදානස්කන්ධය එක නැවත නැවත අරමුණු උපදින ගතිය නවත්තලා මෙතෙන්ට ආවේ. අනිවාර්යයෙන්. එතකොට අපිට හම්බ වෙන්නේ සත්‍ය එය එකයි ඒවන් ත්‍රිපරිවර්තන ද්වාදසාකරණ යථාභූත ඥාන දර්ශන සවිසුද්ධං හොයි මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය හම්බ වෙලා සත්‍ය කෘත්‍ය කෘත කියන මේ ආකාරයට වැදුනහම පිරිසුදු වෙලා තින්නේ මොකද්ද යථාභූත ඥාන දර්ශනය. එහෙමයි. යථාභූත ඥාන දර්ශනය කියලා කියව මම අර සත්‍ය ඥානයටම අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ. යථා ස්වභාවයේ තුල මනස දැනගන්නව කතාවක් නෑ. මනස පිහිටලා තියෙන්නේ උතන. ඒ කියන්නේ ඒ ස්කන්ධයන්ගේ යථා ස්වභාවය යම් තේද ජීවිතයේසේ. දැන් අපිට මේ අපි එයින් බැහැර ඉන්න නිසා ඒක බලන්න කියලා එකක් තියෙනවා. ඒ දේ ජීවිතේ වුණත් ආය බලනවා කියලා එකක් නැහැ. හ්ම්. ඒ කියන්නේ දැන් එතෙන්දී සත්‍ය අපි කියමුකෝ දැන් සත්‍ය ඥානය තමයි අතීත අනාගත වර්තමාන කියන මේ ධර්මයන්ගේ ඇත්ත ඇති ඇති අවබෝධ කරගන්න. ඒ අවබෝධ වුණාම අපිට කෘත්‍ය ඥානයක් වෙනවා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ දුකක් හැටියට පිළිසිඳ ගත යුතුයි. මේ තණ්හාව නැවත නැවත දුක ඇති කරන හේතුව හැටියට අවබෝධ කරගත යුතුයි. මේ තණ්හා නිරෝධය නැත්තම් මේ පංච උපාදාන ස්කන්ධයගේ නොහත ගන්න ස්වභාවයේ දුක්ඛ නිරෝධය හැටියට සාත්කල යුතුයි. මේ සීල සමාධි ප්‍රඥා වඩලා මේ ටික කළ යුතුයි කියලා සීල සමාධි ප්‍රඥා ටික තියෙන්නේ අර තුන් කාලේ හම්බ වෙන මනස තුල පහළ වෙන ගොන්න නැති කරන විදිහටමයි තියෙන්නේ. ඒ ටික නැති වෙනකොට ඉබේමයි ඔය අර ටිකේ හිතන්නේ. මෙහෙමවත්. තව ටිකක් ඔය ඔය කාරණා ටික හිමින් මේ කියවලා හිමින් බලන්න අද මේ ඔක්කොම එකවරම ඔක්කොම ප්‍රශ්න ටික ලෙහෙන්නේ නැහැ. මොකද ලොකු ප්‍රශ්න ටිකක් ඇති වෙනවා. හැබැයි ඒ වගේම Tamanට ආවේනික වෙච්ච නුවණක් ඇති වෙනවා ඕකෙන්. මේ කියන්නේ මේකයි මේකයි මේකයි මේකයි නේද කියලා මම හිතනවා අපිට මේ සිද්ධාන්තයේ ආධුනික දෙයක් නිසා තාම අපිද ලංකාව ගැන අහගත්තට ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසා ලංකාව නොපෙනෙන නිසා ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න ලෙහෙනවා මේක ටිකක් ටිකක් කරගෙන යනකොට. ඒ නිසා දැනට මේ ටික මහත් වෙලා කරගෙන යන්න. මයිස්මත්ය ඔව් මාත්‍යා පොඩ්ඩක් ඉන්න මයිස් මත මම මේ දොර වහලා තිබුණේ මයිස් මත කතා කරන පොඩක් පෙරාර වෙන්න. තාම මේ මාත්‍ය දෙක ධර්ම සාකච්ඡා. Thank you. පොඩක් පොඩක් කතා කරන්න. ආ කොහමද ඊළඟ රත්න මහත්තයා? ආ. ආහා. නෑ නෑ ඉතින් ඒවි ඒවි ටක් ගාවේවි. අම්මේ ස්වාමීන් වහන්සේ බොහොම කැමැත්තෙන් ඕනාවෙන් මේ මේ කැප වෙලා මේ මේ ගොඩාක් දේවල් කියලා දුන්නා. ආ හා හා හා. ඔව්. අපි ඉතින් දැන් රෑ 1:22යි වෙලාව. ආ හා හා හා. පිටිපත මොකක්වත් නෑ අපි ඊට වැඩිය මේ මේ මොනාවෙන් කැමැත්තෙන් ඉන්නේ මේ මේ මාතකේ දේශනේ අහගෙන. ආ හා හා හා. අපි කට්ටිය ඔක්කොම ආවා මෙතෙන් ආවා. ආ හා හා. හැබැයි පිටවනවා. හා හා හා. ඔබ මේ මේ ඔබට මානත් මේ බොම් පිටිත් වෙන මේ මේ මේ මේ සකස් කළ දුන්නේ අපි මේ මේ මේට කලින් අහපු නොආපු විදිය ධර්ම ඇත්තම ආමුරු දේශනා කරන්නේ අපි. ආ. ඒ නිසා වටිනව නේද? ආ ආ ආ. <laughs> දැන් කට්ටියම ඉන්නාද? ඉන්නවා කට්ටියම ඉන්නවා. හා හා හා. ඒ ඉස්සෙල්ලා කතා කරපු කට්ටිය. හා හා හා හා. ඔව් අපේ දෙස්සා ඔක්කොම. හරි හරි හරි. ඔව්. ඒක අර අපි රෙකෝඩ් කරපු කාර්ති කියලා ආලා ඒක රෙකෝඩ් කරපුවත් හරි ඒකත් අහලා හා හා හා. ඊපස්සේ ස්වාමීන් වහන්සේට කතා කරේ. හා හා හා හා. อาจารย์ทำไม่ดีมันไม่ดีಮತ್ತೆ හරි ah, ah. ¿eh? ah, mm. එතකොට මහත්ය ඊළඟ පදයටත් වළඳන්න හම්බුනේ හරි බුලත් දකලනවා <laughs> මම පොඩ්ඩක් කතා කරා ඒක නත් ඔව් මම දන්නවා කතා කරපු ඒවා පොරෙන් කියන්න එපා කියලා කිව්වනේ කියනකොට මම මෙතන ආවා ඒවිල එහෙම ආවද කියනකොට මම ඉතින් සද්දෙන්ට හිටියා මයි මයි මාතන කිව්ව ඔබ වහන්සේ වඩිනවා නම් බුලත් එක අරන් එයි කියලා. සාකල් මොකද පූජා කරන්න බලන්නේ නැහැ සාහිත මෙතන දැනෙන්නේ. ඉවුර එහෙනම් දාගන්න. නෑ උඩින් නිකන් දාගන්න. හරි මාත්‍යා මේ කවුද අර දායක මාත්‍යෙක් ඉන්නවලු පොඩ්ඩක් එන්න. අතලා අපේ මේ ඔබ වහන්සේ මේ මේ මෙච්චර මේ කැප වෙලා අපි ඇත්තටම ගොඩාක් වාසනාවන්තයි මේ මේ මේ අහම්පෙන් වගේ මේ මේ අවස්ථාව ලැබුණේ අපිට මේ විශාල වටිනා බොහොම වටිනා ධර්මයක් ඔබ වහන්සේ දේශනා කරා. ඉතින් අපි සියල්ලම එකතු වෙලා ඔබ වහන්සේට මේ මේ පින් ලබා දෙනවා. ඒ වගේම ඔබ වහන්සේ මේ බලාපොරොත්තු වෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධය නිර්වාණය ඔබ වහන්සේට වහවා අවබෝධ වේවා නිර්වාණය ලැබේවා කියලා අපි ඔක්කොම ප්‍රාර්ථනා කරමු අපේ හඳුන් සාදු සාදු මහත් වෙලාටත් එසේම වේවා එහෙනම් තෙරුවන් සරණයි මහත්තයා අපි වෙනද උදේ පොඩ බලන්න කියන්නේ ඒක උදේ එහෙනම් අපි පස්සේ හම්බ වෙනවා සම්බුද්ධ සම්බුද්ධ සාමිවරණේ මම නිදා ගන්න හැදුව හැදුව නිින්ද යන්නේ. එපාර ස්කයිප් එක දාලා ඔන් කළාම දැන් බලව. මේ මයික් ලත්.